එහි ගෞරවනීය යෝගාවචර සංඝරත්නයේ අවසරයි නිවාසික උපාසක මහතු සම්බන්ධ කරගෙන අපි නිසරවණේ මේ වාගේ රාष्ट्रපතිඳා ධර්ම දේශනාවක් සඳහා කාලය ගන්නවා බොහෝ විට විපස්සනාවට බරවයි යන්නේ ඒ ධර්ම දේශනාවල් අපි දේශනාවලියක් විදිහටයි පාත්තගෙන ඉන්නේ ඒ සඳහා අපි සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච ගැළපෙනවයි කියලා හිතන හොඳයි කියලා හිතන සූත්‍රයක් ඉදිරියෙන් තියාගෙන ඒ සූත්‍රය අනුව ඒ සූත්‍ර විකාශ වෙන ආකාරයට දේශනාවදී පවත්වන එකයි කරන්නේ. මේ වකවානුව තුල අපි තෝරාගෙන ඉදිරිපත් කරගෙන තියෙන්නේ සාරවත්න දේශිත පොට්ටපාද සූත්‍රය. ඒක දීර්ඝ සූත්‍රයක් වෙන විදිහට කියනවා නම් දීඝනිකායේ සඳහන් වෙලා තියෙන සූත්‍රයක්. සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා ඉස්සෙල්ලාම වගේ සංගීතයට සංගායනාවට නගලද සූත්‍රයක්. ඉතින් ඒක සීලඛණ්ඩකයේ කියන පළවෙනි සූත්‍ර 10ට වැටෙන්නේ. ඉතින් ඒකේ අපි මේ වෙනකොට මේ සබාගන් තියෙන සටහන් වල හැටියට දේශනා 29ක් ගවන් කරලා තියෙනවා. අද අපි බලාපොරොත්තු වෙන්නේ 30 වෙනි දේශනාවට පොට්ටපාද සූත්‍රය අනුව යන 30 වෙනි දේශනාවට. ඉතින් ඒ අඳුනාදීම කළාට පස්සේ අනිකුත් මෙතෙක් පවත්වන දේශනාවලදී මුලින් මතක් කරා වගේ දාල වාසයෙන් කෙනෙකුට මතක තියාගන්න පුළුවන් මේ පොට්ටපාද සූත්‍රයේ ප්‍රධාන වශයෙන් සංඥා ස්කන්ධය ගැන කතා කරනවා. හඳුනා ගැනීම, ලඟු තබා ගැනීම, නැවත සීකිරීම කියන කාරණා ටිකයකට බලවත් වෙන බලපාන. කෙසේ නමුත් දීඝනිකාය අඩංගු වෙන නිසා, සීලඛණ්ඩකයට අඩංගු වෙන නිසා සංඥා වෙන ගැඹුරු ධර්ම කොටාසයකට යොමු දෙන්න කලින් සර්වඥාන්සේ අවස්ථාව ගන්නවා. සීලය පිළිබඳව සෑහෙන විස්තරයක් කරා. ඒ නිසා මේ මේ සූත්‍රය මේ දේශනාවලිය නම් එච්චරම විශේෂණ වෙන්නේ නැහැ. සූත්‍රය අහුම්කන් දුන් කියවොත් කෙනෙකුට සීලය පිළිබඳව දැනගන්න පුළුවන් ගොඩාක් කරුණු සුවිශේෂී කරුණු සර්වඥ ඥානයකින් සලකලා බලලා ඉදිරිපත් කරලා තියෙන කරුණු සවිස්තරව දැනගන්න පුළුවන්. නමුත් අපි අද නැත්නම් මේ දේශනාවලියේ ඒ සීලය පිළිබඳව කරුණු ගොඩාක් සාකච්ඡා කරන්නේ. මේ වෙනකොට ඇත්තටම සූත්‍රයේ ඒ සීලය පිළිබඳ කරුණු ටික ගෙවම් කරලා තියෙන දැන් තියෙන අපිට සංඥා පිළිබඳව ගැඹුරකට ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙතෙන්ද සර්වච්ඡන් වහන්සේ ඒ අන්‍ය තීර්ථක පොට්ටපාද පරිබ්‍රාජකයාගේ නැහැටියටම බණ භාවනා කරන කෙනත් පසුබිමට අනුව අනුපිළිවෙලින් ඕනේ මේ தത്വෙට එන්න. එහෙම නැතුව මෙතනින් අද පටන් අරගත්තොත් එවනත අපි ඊට නතර කරපු තැනින් පටන් අරගත්තොත් අදහා පුරාවට බණහන බොහෝ දෙනෙකුට ඒක තේරුම් ගන්න අමාරු වෙනවා. ඒ විතරක් නෙවෙයි දිගට බණහගෙන ආපු කෙනෙකුට වුණත් පසුබිමට සාපේක්ෂ නැත්තම් බොහොම අමාරු මේක තේරුම් ගන්න. ඒ පසුබිම නැවත නැවත සිහිපත් කර ගැනීම කාටත් වගේ මේ ਸਰුවඥ දේශනා විලාසයක ආඩම්බරේ පෙන්නා ਸਰුවචන්සේ කාට බණ කිව්වත් අයන්නේ පටන් අරගෙන තමයි ඉදිරියට යන්නේ. ඒ මේකෙදිත් අපි අවස්ථාවේ හැටියට පිරිසේ වෙලාවේ හැටියට කාලේ හැටියට කීටි මතක් කිරීමක් කළොත් පොට්ටපාද පරිබ්‍රාජකයා ਸਰවචනාසිට එක සුවදතාවේ පවත්වපු නමුත් අන්නේ තීර්ථක පරිබ්‍රාජකෙක් බව කතාවසානේ වැටෙනවා. දවසක් ਸਰවචනාංශේ පින්නපාතේ වඩින්ද කල්ැතුවම සිවුරු ඇඳ පෙරවගෙන පාත්‍රය අරගෙන පාට බැහැිනකොට තේරෙනවා තාම කල් වේලා වැඩි කියලා. එතකොට සර්වචනහන්සේ සලකලා මේ පොට්ටපාද පරිබ්‍රාජකගේ ආරාමයට වඩිනවා. ඒ සාමාන්‍ය එක දැන් කාලේ එක නිකායක ආමරුගේ තව නිකායකට යන්න තරම් නිකාය ભેදයි අර ભેදයි මේ ભેදයි දාගෙන හිටියට සර්වචනහන්සේ කියන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ පොට්ටපාද පරිබ්‍රාජකගේ ආරාමයට වඩිනවා සතුටු සාමිච්චය සඳහා. කොච්චරක් සමගිය කල්පනා කරලා තියෙනවද කියලා හිතනද මේ බෞද්ධ සමගියක් නෙවෙයි කල්පනා කරලා තියෙන මානව සමගියක්. වදිනකොටම පොට්ටපාද පරිබ්‍රාජක හැසිරිච්ච ස්වරූපෙන් පේනවා ස්වාගතං ස්වාගතං අනී සර්වචනාසිකේ පැමිණීම කොච්චර වාසනාවන්තද කියලා. සර්වචනාන්තට සිත් ගන්නාසුළු ආකාරයට පිරිසත් ස්ථානයත් හසුරුවනවා. හසුරුවලා සර්වචනාංශේ බොහෝම සරල තැනකින් සාකච්ඡාව පටන් ගන්න හදනකොට බුද්ධපාද පරිපාලිකක් කියනවා ස්වාමීන් වහන්සේ ඒ ටික අපිට ඕන වෙලාවක කියන්න පුළුවන් මම ඔබ වහන්සේ වගේ කෙනෙක් වැඩි පස්සේ ඇසිය යුතුයි කියලා හිතන වටිනා ප්‍රශ්නයක් මට තියෙනවා අහන්න අවශ්‍යයි කියලා. එතකොට දරුවචනාංශයකට ඉඩ දෙනවා හරියට පින්නපාතේට කල් වැඩි වෙලා ගියා වගේ නෙවෙයි හරියට මේක බලාගෙන ගියා. එතකොට පොට්ටපාද පරිබ්‍රාජකයා දරුවචසින් අහනවා ස්වාමීන් වහන්සේ අපේ ළඟදී සාකච්ඡා සම්මන්ත්‍රණයක් පැවැතුණා. ඒකෙදී අපි ඉදිරියෙන් තියාගත්ත මේ අபிසඤ්ඤා නිරෝධය කියන දේ ඉතින් එක එකන එක එක මත ප්‍රකාශ කරා ඉතින් එක්කෙනෙකුටවත් ෆිනිෂ් එක දෙන්න බැරි වුණා. මට ඒ වෙලාවේ පිරිස කෙලවර මම අහගෙනයි හිටියේ මත ප්‍රකාශ කළේ නෑ. මම හුඳ අහගෙන ඉඳලා මට හිතුණා අනේ ඔබ වහන්සේ ඉන්නවනම් ඒ සමිතියේ ඔබ වහන්සේ මේක විනිශ්චය කරනවානේ, කෙලවරක් කරනවානේ, ඒකාන්ත උත්තරයක් දෙනවානේ කියලා. කියලා දරුවචනාංශට මතක් කරනවා එක එක නයි එක එක මත ප්‍රකාශ කරයි කියලා. එක මතයක් තමයි අපි ළඟ තියෙන මේ හඳුනා ගැනීම හඳුනා ගැනීම සඳහා සලකුණු තබා ගැනීම මතක තබා ගැනීම ආදී වෙන කොටස් සංඥා කියලා අපි හඳුනනවා හැඳිනීම හඳුනා ගැනීම හඳුනා ගැනීම සඳහා ලකුණු තබා ගැනීම අපි සම්පූර්ණ පිසු වැටලා තියෙන ඕනෝකේ අපි මේ ලෝකේ දේවල් ඇති හැටියට තියෙනවා නම් ඔය හඳුනා ගැනීම මතක තබා ගැනීම සහ ඒවට හඳුනා ගැනීම සඳහා නම්පට බැඳිල්ල ලේබල් කිරිල්ල නැතුව මේ ලෝකෙ මේට වැඩි බොහෝම සාමයක් තියෙන්න ඉඩ තිබුණා නමුත් මානවය තුල පෘථග්ජනය තුල ප්‍රධාන ආශාවක් තියෙනවා මේ මගේ කියාගන්න මම කියාගන්න අපේ කියාගන්න අනන්‍යතාවයක් දෙන්න රෙජිස්ටර් කරන්න ලියාපදිංචි කරන්න ලියාපදිංචි කරලා අපේ තොපේ කියන එක වෙන් කරන්න. ඒක ඉදක් තිබුණා විද්‍යාවෙන් තමයි මේක කෑලි. විද්‍යාව තමයි ඉස්ලාමයේ නොමෙන් ක්ලයිචර් කියන එකක් පටන් අරගෙන හැම පුංචි දෙයක්ම අනිත් එකෙන් වෙන් කර දකින්න පටන් ගත්තා. වෙන් කර දකින්න හැම වෙලාවෙම දෙකොල්ල අතර සටනක් රණ්ඩුවක් මේ ආයෝජනය කරලා තිනවා පටලවලා තිනවා ඉතින් ඉස්ලාම් විද්‍යාඥයෝ කිරුවේ මොකද්ද විද්‍යාඥයන් සහ විද්‍යාඥයන් නොවන අතර දෙක වෙන් කරගෙන විද්‍යාඥයා ලොකුයි කියාගත්තා අම්මගේ නීතියක් උන් ළඟ තියෙනවා ඒක තමයි පොඩි උන්ට දැන් උගන්වන්නේ විද්‍යාඥයා බොහොම උසස් හැමතියක් මෙයාගේ තෝරලා බෙල්ලා කියනවා එයා තමයි සියලු අයට වැඩි ලොක්කා කියලා ඒ අලුත් මේ දාස භාවයක් රාජ්‍ය තන්ත්‍රික තත්ත්වයට ගන්න පටන් ඒක තමයි විද්‍යාඥයා කරගත්ත ලොකුම කටුවටුන්න කාඩ්බෝඩ් ඔටුන්න එයා හිතන කරතරන් ඔටුන්න කියලා තමයි. නමුත් සර්වඥාද ඔක්කොට වැඩිය ලෝක විදූ ලෝක විද්‍යාඥයෙක් උන්වහන්සේ තේරුවා. උන්වහන්සේ තෝරන බේරක් තිබුණා. නමුත් උන්වහන්සේ දැනගත්ත මේ තෝරන බේරන ධර්මයේ සම්මතයි තේරුම් බේරුම් නැති ධර්මේ પરමාර්ථයි කියලා. ඒ නිසා සත්‍ය දෙකක් දේශනා කරා. තේරුමක් බේරුමක් කරන්න බැරි සියල්ල සමසේ සලකන પરමාර්ථ ධර්ම ඒවට කියනවා සාමාන්‍ය ලක්ෂණ කියලා. අනිත්‍යවට කියනවා පෞද්ගලික ලක්ෂණ කියලා. මේ දෙක වෙන් කරන්න තාමත් බෑ විද්‍යාව. ඒක තමයි අයින්ස්ටයින් පොරකන්නේ අයින්ස්ටයින් තටමන්නේ තටමලා වුණා මැරිලා ගියා. ඒ දෙක ගලප ගන්න බැරුව. සර්වචන බොහෝම ලස්සනට හංසේ කිරෙන් වතුර වෙන් කරලා බොන්න ආසේ මේ නම් කළ හැකි පෞද්ගලික ලක්ෂණ සහිත එක එකනට ආවේනික වූ නයිසර්ගික ලක්ෂණ උන්වන්සේ වෙන් කරලා පෙන්නනවා. එයා විභජ්‍යවාදී කියලා කියන්නේ ඒකට. ඊට පස්සේ මෙන්න ඔය කොච්චර වට වේදිකාවේ නැටුවත් ඔක්කොම පටන් ගන්න එක තැනකින් සියල්ලම පටන් ගන්න එකම මූල ස්වභාවයෙන් මූල ස්වභාවයේ ගැටුවක්. මූල ස්වභාවය ආතතියක් නැහැ. මූල ස්වභාවයේ අලුතෙන් උපයන දේකුත් නැහැ. හැම දෙයකම තියෙන දෙයක්. නමුත් අපේ මනස අර තෝරන බේරන පැත්තට බොහෝම කැමැති පෘ탁ජනකම නිසා. පෘ탁 පෘ탁 කියලා කියන්නේ ඕනෝකට. එක එක දේවල් කඩ කඩ වෙන් කර කර මගේ මගේ අපි අපි කියන ගතියට. පෘ탁 පෘ탁 කියලා කියනවා. නමුත් කොච්චර අපි සංඥා අනුව දේවල් බෙදන්න හදුවත් මේ සියල්ලම එකම ශක්තියකින් පටන් ඒ ශක්තියට ගියාට පස්සේ ඒ ශක්තිය ඇතුළත ඔයගේ ද්‍රව්‍ය ભેදයක් ඇත්තෙත් නැහැ නාම රූප ભેදයක් ඇත්තෙත් නැහැ ශ්‍රී පුරුෂ ભેදයක් ඇත්තෙත් නැහැ බෞද්ධ බෞද්ධ ભેදයක් ඇත්තෙත් නැහැ විද්‍යාඥයන් නැති එකයි කියලා ભેදෙකුත් නැහැ. නමුත් ඒකට යන්න හැම කෙනාම බයයි. ඒ මොකද උඩ ඉන්න කට්ටිය මේ බෙදීම ලෝකෙට හඳුන්ලා දීලා පාහරකම් කරන සියලු දෙනාම බෙදාගන්නේ තමන්ගේ තමන් උසස් කියලා කියාගන්නවා. ඉතින් අර යට වෙච්ච කොටස හටන් කරන්න යන්නේ. නමුත් සරුවචනන්සේ පෙළලා දෙන මේ සංඥාස්කන්ධය නිසා ලෝකෙට ඇතිලා තියෙන මේ චෝතෝ වරපල කී කිය රණ්ඩු සරුවල් කරගෙන කහ කොටා ගන්න සියලු දේ සංඥා නිදානානේ පංච සංඛා. ඉතින් මේ සංඥා පිළිබඳ පොට්ටපාද අහනකොට සරුවචනන්සේ පොට්ටපාද සාකච්ඡාකරුවෙක් වශයෙන් ගන්න පොට්ටපාද ඥානවන්තයෙක් නිසා නෙවෙයි. ඒක හොඳට පේනවා සූත්‍රය කියවනකොට පොට්ටපාදයක තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. ප්‍රධාන වශයෙන් හේතුව යා සංඥා ඉක්මන චිත්ත ඉක්මන දික්ඛි මට්ටමේ මිච්ඡා දිට්ඨිය ඉන්නේ කෙනෙක්. නමුත් ਸਰවචනාංශේ කරන ප්‍රයත්නය ප්‍රයෝගය අනුකූප ප්‍රතිපදාව නිසා පොට්ටපාදගෙන් පස්සේ අවුරුදු 2600 පස්සේ අපිත් අද ප්‍රෝජන කරනවා අපිත් මැට්ටෝ තමයි. අපිත් මිත්‍යා දෘෂ්ටිකයෝ තමයි බලන්න යනවා. නමුත් බුදුජනසී ලුණු ගිරික පොත් අරිනා වගේ එමීට එමීට එමීට එමීට අරගෙන අරගෙන යනවා. ඒ අරගෙන යෑමේ කතාව මේ සූත්‍රයේ තියෙනවා. නමුත් ඒක ප්‍රවේශමෙන් පද්ධතියට හානි කරන්නේ නැතුව සමීකරණයට හානි කරන්නේ නැතුව ටික ටික ටික ටික වෙන්න ආරින්න ඕනේ. ඒ වෙන්න ආරිනකොට මෙතෙන්ට එනකොට සර්වචන් වහන්සේ යම් කිසි කෙනෙක් කියනවා නම් මේ සංඥාව අහේතුකව ඇති වෙනවා අහේතුකව නැති වෙනවා ඒක හේතු අප්‍රත්‍යයෙන් කියලා ඒක තමයි ලේසිම ක්‍රම. ඒකට කියනවා ආන්දගේ ප්‍රතිපත්තිය කියලා. ලෙසලා යමේ ප්‍රතිපත්තිය ව්‍යාමරා වික්ෂේප වාදය කියලා ඒකට කියනවා. ඒ මොකද ඒ සංඥාව විතරක් අල්ලන්න බෑ. මොකද මට ඕනේ සංඥා නෙවෙයි මට එන්නේ. මට අයින් කරන්න ඕන සංඥා නෙවෙයි මගෙන් අයින් වෙන්නේ. මම කියලා මං අඳුරගෙන ඉන්නේත් බොරුවකට. මම කියලා අසල්ලාසින් අඳුරන තියෙන්නේත් මට කණ්ඩ. කබරෝගය තලගය කරගැනීමේ සංඥාවක් අපි ළඟ තියෙන්නේ. ඒ නිසා එවැනි සංඥාවක් Tamanට හානි කර සංඥාවක් ඇයි අපි මෙච්චර සුවදව ආලිංගනය කරන්නේ? ඇයි ශිප වෙනඳ ගන්න? ඇයි තියාගන්නේ කියන්නේ? ඒක මගේ එකක් වෙන්න බෑ. මගේ එකක් නම් කවදාකවත් මම මේ විදිහේ පට්ටපල් බොරු සංඥාවකට ආවඩන්නේ නැහැ. සොඳ තුන් අල්ලන්නේ නැහැ. ඒ වගේම මට මේක අම්මා තාත්තා දුන්නා ධර්මබලධාරී දෙවියන් දුන්නා කිව්වනම් උන්දලත් අපිට වෛරෙන් දුන්නා නෙවෙයි. උන්දලටත් ඕනකමක් නැහැ අපි අමාරුවේ දාන්න නිසා තමන් කරගත්ත දේකුත් නෙවෙයි අනුන් දීපු හුනේ මොකුත් නෙවෙයි. ඒක හේතු ප්‍රත්‍යයෙන් එන නිසා යා හේතු අප්‍රත්‍යයි කියන එක සර්වඥාච ප්‍රතික්‍රියාව. ඊට පස්සේ තව මතයක් තමයි මේක ආත්මය කියන්නේ සංඥා කියන්නේ එකක් කියන සංඤී වෙනකොට ආත්මී ගතියක් තියෙනවා. අසංඤී වෙනකොට විසංඤී වෙනකොට ආත්මේ නැති ඒක නිසා සංඥාසාත්මය එකයි කියන මතේ මේ සූත්‍රය කියනකොට පේනවා කොටපාදීන්නේ එතන කියලා. ඒක තමයි මිච්ඡාදිට්ඨි කියලා කියන්නේ. ඒක තමයි අපිට පැටලලා තියෙන තැන. ඒක සර්වඥාන්සේ දැන් පෙන්ලා දෙන්න හදනවා. ඒක තමයි අද දවසේ සමාජ මාතෘකාව වෙන්නේ. ඊට අමතරව මත දෙකක් තියෙනවා. මේ සංඥාව බණ භාවනා කරන්නා වූ සමන ප්‍රාක්‍මණයන් විසින් තව කෙනෙකුගේ හිතට වශීභා මාර්ගෙන් ඇතුල් කරනවා ඇතුල් කරපම ඒක නසංජී වෙනවා ඒ වශීභාව අයින් කරුවට පස්සේ ඒ විසඤ්ඤ වෙනවා ඒක නිකන් හරියට ජප මන්ත්‍රයක් පසුනකොට කපුව පරල වෙනවා වගේ එක එක සංඥා යනවා එක එක සංඥා යනවා ඒක සිද්ධ වෙන්නේ ලෝකේ බණ භාවනා කරනවා ඉදිබර ප්‍රාත්‍යාරය සහිත ශ්‍රමණ බ්‍රහ්මණයන්ගෙන් කියලා තව කට්ටියක් කියනවා නෑ නෑ ඒක සංජී වෙන්නේ සහ විසඤ්ඤ වෙන්නේ සංඥාව නැති වෙන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේ නිසා කියලා එයා මේ ලෝකේ රජ කෙනෙක් නෙවෙයි. ඊ ලෝකේ පරලෝකයට වෙලා ඉඳගෙන සීළු සත්‍යන්ට ඒ සංඥා දීලා තියෙනවා. එයාගේ පූර්ණ අධිකාරී බල ශක්තිය තියෙන්නේ සංඥා ලැබපු සත්‍යයට කරන්න දෙයක් නැහැ. දීර්ණාශාතේ තීන්දුව කියලා. සර්වචන්සේ ඔක්කොම ප්‍රතික්ෂේප කරලා පොට්ටපාද අල්ලලා තියෙනවනේ සංඥාව කියන්නේ ආත්මේ ආත්මය කියන්නේ සංඥාවයි කියලා. ඒක පොට්ටපාද දිගින් දිගට පුදුජානනාසික ප්‍රශ්න කරනවා. සර්වචන්ස කියනෝ නෑ. පොට්ටපාදම දැනගනින් මේ උපදීන සංඥාව චිත්තක්ෂණයයි ජීවත් වෙන්නේ ක්ෂණපංගුරෝ සංඥාව උපදින එක නෙමෙයි මැරෙන්නේ උපදිලා මැරෙන්නේ ඉස්සර වෙනස් දෙයක් වඩපත් ඒ තරම් ශීඝ්‍රයි ඒ එහෙව් සංඥාවක කොහොම ආත්මයක් වෙන්නේ ආත්මය කියන්නේ නিত্য සුඛ සුභ සදාකාලික දෙයක් ඒ නිසා ආත්මය සහ සංඥාව කියන දෙක මුලිය ඇති ලුණු මිරිස් කන මනසුර දෙක එකයි කියන්න බෑ කියලා. උන් පොට්ට බාද හතර පහ පැත්තෙන් අහනවා මේ සංඥාව සහ ආත්මය දෙක එකයිද නැද්ද කියන එක මට තේරුම් ගන්න බැරි කිව්වා. ඇත්තම සරෝජනස කියන බෑ කිය. ඔබ වගේ මිත්‍යා දෘෂ්ටික, ඔබ වගේ වැරදි ප්‍රතිපත්තියක යන, ඔබ වගේ වෙනස් වෙන්න කැමති නැති වෙන කැක්කේට Tamange මතය මේකමයි කියලා කියලා දෙන කෙනකොට මේ ආත්මය සහ සංඥා අතර සම්බන්ධතාවය තේරුම් ගන්න බෑ කිය. නමුත් පොට්ටපාද මේ සිද්ධියෙන් දවස් දෙක තුනකට පස්සේ මේ පොට්ටපාදගේ ආශ්‍රමයේ හිට වෙන්නේ එතන හිටපු ඥානවන්ත ගෝලියෙක් පොට්ටපයදල මොකක් හරි අවසලා කියනවා මේක මෙතන නැත කරන්න එපයි කියලා ආයෙත් යනවා සරුවචන සම්බ වෙන්න. දැන් පොට්ටපයද යනවා සරුවචන සම්බ වෙන්න. ගියාට පස්සේ චිත්‍රපටි දෙවෙනි ජවනිකාව. ඒ දෙවෙනි ජවනිකාවේදී බුදුජානනාංශේ පොට්ටපාදට මේක වෙනස් කරගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් වෙනස් කරන්නට බණ කියන්න ඕනේ අනුභව ප්‍රතිපදා කියලා දෙන්න ඕනේ කියන අදහසෙන් දැන් මේ සංඥාවසා ආත්මය කියන දෙක අතර තියෙන්න පුළුවන් සම්බන්ධතාවය පෙන්නනවා පොට්ටපාද පෙන්න පුතාට මම පෙන්නන්නේ ඒකල සර්වඥාන්සේ සඳහන් කරලා තිනවා ඒ මමත් කියනවා පොට්ටපාද තයෝ මේ පොට්ටපාද අත්භාව පටිලාභා ආත්මභාව ප්‍රතිලාභ තුනක් ලෝකයා බාරාරණ තියෙන බව පිළිගන්නවා හැබැයි ඒ තුනම සංඥා විතරයි හඳුනා ගැනීම විතරයි ලේබල් තබා ගැනීම විතරයි ඒක නිසා සර්වඥාන්සේ මතක් කරනවා මේ එක එකක් දැනගත්තොත් අපි ලැබුම් ගන්න තහනායම් පොළවල් තුනක් තියෙනවා මේ සංසාර ගමනේ. ඒක නැතිවට මේකට යනවා, මේක නැතිවට ඒකට යනවා. තුනේම තියෙන භවය කරකීමක් විතරයි, පරද වටා ගැනීමක් විතරයි. නමුත් ඒක ඉසල ඇති වැරද්ද අඳුර ගන්න නැතුව පරද වටා ගැනීම අයින් කරන්න බෑ. ඒ නිසා දැනට ලෝකයා වරද්දාගෙන තියෙන මේ ආත්ම භාව තුන ජීජන්නාංශයේ ඉසල වර්ණකට. වර්ණගල කියනවා මේ එක එක ආත්ම භාවයක ප්‍රහාණය පිණිසයි මම ධර්ම දේශනා කරන්නේ. ඒවා තියෙනවා කියලා ඔප්පු කරලා කළු ගල් වල කොටලා ප්‍රතිමානක් ගවලා පාරයින දාලා වන්දවන්න නෙවෙයි. මෙන්න මෙහෙම මනසෝ පටලවා ගන්න ගැට තුනක් තියෙනවා. ආත්ම භාව පිළිබඳව. ඒ හැම එකක්ම මම දන්නවා. ඒ හැම එකක්ම එකින් එක ලියන්න ඕනේ. ඊළ බලපුවා කේල් ගහක් වතුර වගේ. දුණු පිටියක් පොතු වගේ ගන්න දෙයක් නැහැ කියලා. උන්වහන්සේ පොට්ටපාදතර විස්තර කරනවා පොට්ටපාද කියපු ආකාරයටම ආත්ම භාව ප්‍රතිලාභ තුනක්. පළවෙනි එක තමයි ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභේ නැත්නම් මේ කය ආත්මය කියලා හිතාගන්න. ඒ කය ආත්මය කියලා හිතාගන්න එක භෞතිකවාදියාගේ වැඩි. එයා හැම දියුණුවක්ම සතුටක්ම සැපක්ම හොයන්නේ ආමිෂය තුල. මේ කය සතපවිල තමයි ඔක්කොම කරන්නේ. බෞද්ධය කියලා මට නම් කිසිම වෙනසක් පේන්නේ නැහැ. බෞද්ධයත් කරන්නේ ඒකම තමයි. ඒ නිසා අපි මේ භෞතිකවාදියයි කියලා කොම් කරන්න හැදුවට අපි බෞද්ධයි මිත් සම්මාදිට්ඨිකයි කියලා බෞද්ධයාගේ ආර්ථික ප්‍රතිපත්ති බලනකොට දේශපාලන ප්‍රතිපත්ති බලන සමාජික ප්‍රතිපත්ති බලන තන්නේ කර භෞතිකයි. අපි නිතරම ඡන්ද දෙනවා, ඡන්දේ ගන්නවා, ඡන්දෙන් తీරනවා, ඡන්දෙන් පරිදිනවා සියල්ලම යන්නේ භෞතික දියුණ ගැන විතරයි. එකෙකුට අක්කත් මොනම හේතුවක් නිසාවත් ආධ්‍යාත්මයක් ගැන කතා කරන්න බෑ. මොකද ඡන්දිල්ලන හැම යකෙක්ම ආත්මයක් නැති જાතියක්. අසික්කිත જાතියක්. මේ මැදවල ඡන්ද දෙන අමනියොත් ඒ වාගෙම තමයි අරක දෙනවයි කිව්වොත් මෙයාට වැඩි ඡන්ද දෙනවා. මේ සියල්ලම පවතින්නේ ඕලාරික බවින්. ඕලාරිකයි කියලා කියන ගොරෝසුයි කියන එක. ඒක නැත්තම් අල්ලන්න කිරන්න මනින්න පුළුවන් මේ රූප භෞතික. ඉතින් අපි ඒකයි මේ ලාභ සත්කාර සම්මාන සිලෝකෙට මෙච්චර අතිකාල සේවාවල් කරමින් රාජ්‍ය ඉක්මවල ගිහිල්ලා හම්බ කරන්නේ ඔන්න එකම මෝඩකම එකම මෝඩකම මේ භෞතික දේ තමයි පෝසත්කම මනින්නේ නම්බුකාරකම්මයින්නේ, හැකියාවමයින්නේ, නිර්මාණශීලීත්වයමයින්නේ, ප්‍රගතියමයින්නේ කිය. ඉතින් ඒක බුදුහාම පිළිගන්න. පිළිඅරගෙන මතක් කරනවා මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභේ නැත්නම් ඉඳුරම් පිනවීම කියලා මේකට සඳහන් කරන්න බටහිර 100%ක්ම ගන්න ඉච්චරයි. ඒ අතන මේ වගේ වර පිළිගන්නෙත් නැහැ. ඒ කෙසේ නමුත් මේ පිළිබැනීම සඳහා එකයි අපිට අවශ්‍ය කරලා තියෙන්නේ කාම ගුණයන් පමණයි. ඇහැට අවශ්‍ය කරන රූප ටික, කනට ශබ්ද, නාසයට ගඳ, දිවට රස, කයට පහස මේ සඳහා නොකරන ජඩකමක් නැහැ මොකක්ද එකයි. කිසිම එකෙක්ගේ නෑ අපි කරලා තියෙනවා නම් සංසාරේ කවදා හරි ජඩකම් ඒ සියල්ල මේ කය නිසා. වෙන මොකක්වත් නිසා නෙවෙයි. ඒ ඒ සඳහා හේතු වෙන දේවලට ਸਰවඥංශ පාවිච්චි කරන කාම ගුණ කියලා. කාම ගුණ කියන්නේ අපිට රූප කියලා ඇහැට තිබුණට රූප වර්ග රාශියකින් තමයි අපි ඇහැ පෙනවීම කරන්නේ. එකම රූපය දැකීමට ඇහැ කැමති නැහැ. රූප මාරු කරන්න ඕනේ හැඩ සහ වර්ණ වශයෙන්. ඒක කියනවා රූප ගුණ. රූප ලෝකේ රූප ගුණය. ඊට පස්සේ ශබ්ද වලටත් එකම ශබ්දය අපි අහන්න කැමති නෑ. ශබ්ද මාරු කිදුන තමයි නාද රටාව වලින් අපි කරන්නේ. ගන්ධ වලටත් ගන්ධ සුවඳ දෙක නිතරම වෙනස් කරන්න ඕනේ. නිසා ඇඳුමේ, කෑමේ, ගෙවල් දොරවල් වල, මල්ලු යම් වල විවිධ සුවඳ වර්ග අපි කැමති වෙනවා. ඒකට රස අපි විවිධ ಜಾති වල කෑම වලට කැමති උදේ කැම දවල්ට කැමති නෑ. දවල් කැම රැට කැමති නෑ. කැමෙන් පස්සේ කන කැම වලට කැමෙට ඉස්ලා කන දේවල් වලට කැමති නෑ. මේ තරම් කැම જાති විනාශ කළ සූප සාත්‍යයක් හදාන තියෙනවා. මේ රස තෘෂ්ණාවට විවිධාංගීකරණය. ඊට පහස පහස සඳහා දේවල් දොරවල් ඇඳ පුටු කොට්ට මෙට්ට යාන වාහන ඕනේ ගාණක් දෙනවා. ඕනේ ගාණක් දෙනවා මේ පස්සට විල්ලු දහම් වෙනවා. එච්චරයි අද ලෝකේ දින අද වැඩිම දිනුනේ ඔය අපච්චින කාලේ කියන්නේ බඩට ලුණු කැඳ පස්සට විල්ලුද. එච්චරයි අද ලෝකේ තියෙන ක්‍රම. ඒකට තමයි මෙච්චර අපි කියවන්නේ මේ පහසට. ඉතින් මේවට බුදුහාමුදුරන කාමගුණ කියලා. ඉතින් මේ කාමගුණයන් කෙරෙහි වේසෙන පිළිස තමයි මනුෂ්‍ය ජනගහන 99.99%ක්ම ඉන්නේ. ඊටාම සුළු පිළිසක් මේ ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභය පිළිබඳ ඇති වෙලා මේකෙන් අසහනේන බව දැනගෙන ඔය කාම ගුණයෙන් වෙන්වීමට කියනවා නික්මීම කියලා, අබිනිෂ්ක්‍මණය කියලා, අරඤ්‍යගත වීම කියලා, දුක්ඛ මූලගත වීම කියලා, ශූන්‍යාකාරගත වීම කියලා. ඉතින් ඒ ඇත්ත දකින්නවා ඕලාරික ආත්ම භාව ප්‍රතිලාභේ වදයක්, කරදරයක්, ලුණු වතුර බීමක්, අඟුරු කැල්ලක් අතින් අතට මාරු කෙවිල්ලක් පිච්චෙන කිනිවලක් අතින් අල්ලගෙන සිටීමක් කියලා දන්නවා. ඒ නිසා ඇත්තෝ తాවකාලිකව ස්ථිරව ඒ කාම කුටරණින් අතහැරියට පස්සේ ඒ මනුස්සයා දෙලොවක් අතර හිර වෙනවා. ඒ මනුස්සයාට කාම සංඥාව එළවෙලව පාරද. අර අතහැරලාපු කාම ගුණ වැඩියෙන් බලපෑම් කරන්නේ වැඩියෙන් හිතට වද දෙන්නේ අරණ්‍යගත උනාට පස්සේ. දුක්ඛ මූලගත උනාට පස්සේ, ශුන්‍යගාරගත උනාට පස්සේ. කාම ගුණයන්ගේ ඉන්නකොට කරවිලේ ඉන්න පණුවට කරවිල තිත්ත රස තේරෙන්නේ නැහැ වගේ සීමාවක්ම නැහැ. ඒ නිසා කාම ගුණේ ඉන්න නැත්නම් මේ කතා කියන්න ගියාම ඕකනේ කියන්නේ ගීගයත අරින්න තු හිතන ඉවරනේ ගීගියෝ ප්‍රශ්න නැහෙනි කියනවා. ගීගයත අරපු හැම කෙනාම පළවෙනිම බැටකන්නේ කාම සංඥාවෙන් ඒක තමයි කාම ඡන්දේ කියලා කියන්නේ. ඇත්ත එක වහගත්ත ගමන් අතීතේ අනාගතේට අතනට මෙතනට අරයට මෙයාට හිත දුවන්නේ කාම ගුණ වලට මේ කාම සංඥා. එතකොට අපිට පේනවා කාම ගුණ නම් අයින් කරන්න පුළුවන්. අතාරින්න පුළුවන් තාවකාලික කාම සංඥාව එල්ලව එලව පාර. ඒක විෂ විදපු ඊතලයක් වගේ ඉන්න ඕන තැනකට හොයාන ගිහිල්ලා විවේක වෙන්නකොට අනිනවා. ඒකට කියනවා කාය විවේක ලබාගත්ත චිත්ත විවේක ලබා ගන්න බෑ. චිත්ත විවේක ලබා ගන්න නැත්නම් මේ කාම සංඥාව අයින්කරනද කාම වස්තුන්ගෙන් වෙන් වෙලා කාම ගුණයන්ගෙන් වෙන් වෙලා බෑ. එවනම් මේ ඔක්කොමලා මේ වෙනකොට නිවන් දැකලා තියෙනවා. ඒක මොකද මේ ඔක්කොම දැන් තාවකාලිකව ඒ කුඩා වූ ඒවා මහත් වූ ඒවා ඥාති පිරිස අතහැරලා ඉන්නේ. කුඩා වූ ඒවා මහත් වූ ඒවා භෝගස්කන්ධය අතහැරලා තියෙන කණයා කෙරෙන් වෙන් වෙලා. කුලයා කෙරෙන් වෙන් වෙලා. නමුත් අපි දන්නවා ඊවල දොරවල ඉන්නවට වැඩිය හිත නන්නත්තර වැඩි. ඒ මොකද කාම සංඥාව නිසා. ඒ නිසා අපි දැනගන්න ඕන මේ කාම සංඥාව බොහෝ විට ඕලාරික ආත්මභාව ප්‍රතිලාභේ ප්‍රධාන ආහාරය වෙනවා. ඒක තමයි ප්‍රධාන පෝර. ඉතින් ඇත්ත එක වහගත්ත ගමන් අපිට පේන්න පටන් ගන්නවා හිතට තරම් නොවෙන රාග හිතවිලි, ద్వේෂ හිතවිලි, මෝහ හිතවිලි, අතීත නාගත හිතවිලි, අතන මෙතන හිතවිලි, අරයමයා ගැන හිතවිලි වලින් එක ඉසුබුලන්ට චිත්තක්ෂණයක් නොතබ කාම සංඥාව ගොජ දාන. ඉතින් ඒක ਸਰවචනාංශي සඳහන් කළ දෙනවා මේක දන්නවනම් කාම සංඥා හොඳට දැනගන්න ඕනේ ඉස්සලා කාම ගුණ හදාarලා කාම ගුණ අතහැරීමෙන් ලැබෙන කාම සංඥාව කිඹුලගෙන් බැට කාපු එකා ගෙදර ආවට පස්සේ ඌණගෙන් බැට ගන්නවා. කිඹුල වෙදකම් කරනකොට ඌණ පරිස්සම් කරලා දෙනවා වෙදකම් කරන්නේ. ඒ මොකද මේ දෙන්නම එකම පවුලේ කට්ටිය. ඒ ඌණ නිතරම දන්න කෙනෙක් නමු ගෙදර ඉන්න කෙනෙක්. ඒ වගේ තමයි කාම සංඥා අපි දන්න කෙනෙක් කැලීටත් යනවා. දස්මුණටත් යනවා. ශූන්‍යගාටත් යනවා. ඒක අයින් කිරීම සඳහා සරුවචන් වහන්සේ රූප සංඥාවක් නැත්නම් රූප අරමුණක් රූප නිමිත්තක් අරමුණු කරන්න කියනවා. උඹට පහර දෙන්න නිසා හිත නිතරම මම දැන් මෙතන කියන කේ පුරලා තියාගන්න. එතකොට මම දැන් මෙතන පුරලා ඉන්නා තාකල් එයාට සාතිකයක් හම්බ වෙනවා. කාම ගුණ සහ කාම සංඥාවෙන් දුර වෙනවා. ඒ නිසා ඒක විශාල යුද්ධයක, විශාල චිත්ත පීඩා රාශියක, විශාල ආධ්‍යාත්මික ඉම්මක ජයග්‍රහණයක්. ඒ කොච්චරද කියනවනම් අපිට එක චිත්තක්ෂණයක් දෙකට වැඩි මම දැන් මෙතන කෙනෙක් තියන්න බෑ. හිත ඒ තරම්ම කාමයට කැමති. අපි කොච්චර සිල් ගත්තත් අපි කොච්චර සිල් තුන් අතර හිටියත් අපි කොච්චර සිල් ස්ථානක හිටියත් හිත උඩල කොට උඩ තිබ්බා වගේ කාම ගුණ නැත්තම් කාම සංඥාවෙන් පෝෂණය ලබනවා. ලැජ්ජ හිතෙන. මට පිට කොන්දක් තියනවාද මට ආධ්‍යාත්මයක් තියනවාද මෙච්චර දේවල් කැප කරලා ඇවිල්ලා මට පුළුවන් ද හිත චිත්තක්ෂණ හතරක් පහක් විනාඩි හතරක් පහක් පැයක් දෙකක් මම දැන් මෙතන කියන්නේ මේ උදාසීන අරමුණේ අස්පනා පිට තියෙන අරමුණේ මෙච්චර නොමිලේ ලැබෙන අරමුණේ ස්වභාවයෙන් ලැබෙන අරමුණේ තියන්න බෑ. ඒකෙන් පේනවා අපේ හිත මට ඕනේ දේ නෙමෙයි කරන්නේ මගේ සුඛසිතිය නෙවෙයි පතන්නේ මගේ න්‍යායපත්‍ර නෙවෙයි වැඩ කරන්නේ. එයා වැඩ කරන්නේ මායාවේ න්‍යායපත්‍ර. එයා වැඩ කරන්නේ කෙලස් න්‍යායපත්‍ර. එයා වැඩ කරන්නේ කාමරාජිනීගේ කාමරාජධානියේ කාම විවස්ථාව. ඒ නිසා කොච්චර සිල් ගත්තත් යටට ඇවිල්ලා කාමස කාම ඡන්දේ දෙනවා. ඉතින් මේ කාම ඡන්දේ ප්‍රතිවිරුද්ධ පැත්ත ප්‍රතිවිෂ තමයි ඒකාග්‍රතාව. ඒකාග්‍රතාවය ලබා ගැනීම සඳහා සරෝජාන්සි ඉදිරිපත් කරන රූප කර්මස්ථානය. ආස්වාස් ප්‍රස්වාස් ඉන්න කය සක්මන් කරනකොට පොළවේ පය තියෙන හැටි. ඉතින් ඒක මහා ලෝක ආනිසංස දෙන්නේ නමුත් විශාල කෙලස් කන්දකයි. ඉතින් ඒක උංගදෙන දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේට වැඩිය හොඳයි නිෂ්පාදනය කරන වැඩක් කරුවොත් නිර්මාණශීලී වැඩක් කරුවොත් මොකද්ද උස්ම දිහා බලන්නේ වැඩි. මොකද්ද නිකන් Taman ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ කැති වැඩි. මොකද්ද වම දකුණ කියලා විදිනකොට වම දකුණ පිළිබඳව පූර්ණ මුළු හදින්ම දැනගන්න එක වැඩි කියලා විශාල සැකකිරීමක් හැම යෝගාවචරයේ තුළම තියෙනවා. ඒක සඳහා මේ බණ කියන්නේ. ඒ තමයි මේ ධර්ම සාකච්ඡා කරන්නේ. ඒක තමයි අපි නැවත නැවතත් මේක ලක්ෂ වාරයක් කරන ශ්‍රද්ධාවෙන් ලෑස්තිලා ගිහිල්ලා. ඉතින් කවදාදී අපි හිතමු මේ පිටරට මම හිතනවා එහෙම කොට කමක් නැහැ කියලා. පුරුදුණයි කියලා මේ මම දැන් මෙතන කියන්නකෝ වම දකුණ කියන්නකෝ ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් හිත රූප කර්මස්ථානේ බැඳ ගන්න. එතකොට සරුවචාන්සේ කියනවා අර ඕලාරික ආත්ම භාව පරිලාභේ කැම කන අල්ලලා කියන්න පුළුවන් ආත්ම භාව වෙනුවට මනෝමය ආත්ම භාවයක් ඇවිල්ලා මේ රාජධානියේ අධිකාරිය පවතුන. මේ මනෝමය ආත්ම භාවයේ සරුවචාන්සේ පෙන්වන සබ්බංග පච්ඡංග සමන්නාගතයි. අහිනින්දරයි. අර අර මේ රූපී ආත්ම භාවයේම හේවණල්ල තියෙන්නේ හැබැයි ඒක මනසේ වැඩ කරන්නේ. මම ඉඳගෙන ඉන්නකොට මම ඉන්නවා වගේ මට දැනෙනවා. ඒ වගේම ඇහ කන දිවනාසය කටයුතු ඇහැට රූප පේන්නේ නැතුනට හිත වර්ණ රූප හදනවා. හිත සටහන් හදනවා. සංඨාන හදනවා. මේ සමාහලට ආලෝක වශයෙන් පේනවා. සමහරට මැරිච්ච අත්තම්ම පේනවා. මැරිච්ච සමාහට සුරංගනාව පේනවා. ඉතිලාට ජේතවනාරාම පේනවා. රුවන්වැලිසෑය පේනවා. අර මනෝමය ආත්ම භාවය මන මනස ක්‍රියාත්මක කරන මසස යටපත් වෙච්ච නිසා මනසස යටපත් කිරීමේ දඬුවමක් ඉදිරියට මනසෙන් රූප හදාන බලනවා ඊට පස්සේ නිස්සද්ද තැනට ගියාම ඕන බෞද්ධයන්ට එනවා හතර සූත්‍රය කියනවා වගේ සද්දයක් එනවා කර්ණමිත්‍ර සූත්‍රය කියනවා වගේ සද්දයක් එනවා තම්බියට එනවා බයිබලයේ කියන කුරාණ කියවනවා වගේ මුස්ලිම් මිනිස්සයාට කතෝලික මනසට ඔන්න බයිබලයේ කියවන එක එකට එක එක දේවල් ඇහෙනවා. ඉතින් එයාට අර මනෝමය ආත්මභාවය කන නැතුණාට එයා හදලා දෙනවා ඒ ටිකට. ඊළඟට ඩාන්සියට සමාතු ගඳ සුවඳ වැටෙනවා, පෙරිත ගඳ එනවා මට, මල් සුවඳ ගඳ එනවා කියලා ඉන්න මොකොතනක බාන ගන්නවා. සමහරවිට කටට කෙල වුණනවා. විවිධාකාර රස ඉන්න පටන් අර ගන්නවා. ඉන් කෙල කෙල ඉවරයක් නැහැ බාන කණ ඉඳගත වෙනවා. තව සමහරට ඉඳගත්තට පස්සේ කටුකොල දෙන්න ගත්තා වගේ ඇඟේ යහට බද්දනවා මෙහාට බද්දනවා රත් වෙනවා සීතල වෙනවා නල්ලි වෙනවා එක පැත්තක් දඟලනක එක පැත්තක් නිශ්චල වෙනවා එක පැත්තක් සීතල බුබුලු දාන එක පැත්තක් රස්නි බුබුලු දානවා කය පුදුමාකාර මනෝමය සෙල්ලමකයක් පෙන්වනවා අපි කොච්චර මේක අදහනවද කියනවනම් මේ මනෝමය ආත්ම භාවයේ අපි වර්ණ රූපය දකිනකොට මානපණිය අමතක කරනවා සද්දයක් ඇහෙනකොට මානපණිය අමතක කරනවා ගඳක් රස පහසක් එනකොට මානපාන වල දූවගෙන යනවා කර්මස්ථාන සුද්ධ කරන්න මේ කහපාට ආලෝකයක් දැක්කොත් මොකක්ද ඒ කියන්නේ නිල් පාට දැක්කොත් මොකක්ද කියන්නේ දඟලවොත් මොකක්ද කියන්නේ එක තැනම හිටියොත් මොකක්ද කියන්නේ අර මේ මනෝමය ආත්ම භාවය පිළිබඳව අපි උපැන්න සාතික ලියන හැටි සංඥා ගන්න හදන හැටි තැම්පත් කර ගන්න හදන හැටි කර්ණ රෝග තෙල වඳින්න හදන හැටි මට සද්දයක් ඇහෙනවා ඒ සද්දෙ මොකද ඒ මේ සිල් සිල් වැරදිලා සතිය නැතුවද නැත්තම් හුණියම් කළද කවුරු හරි. ඒ කවුරු දෙයියවිල පණිඩයක් කියනවා. මේ ආනාපානයේ මේ Taman මෙතෙන්ට ගෙනියපු අරමුණට මේ තරම තුච්ච කරලා පහත් කරලා අඩු කුලීලා සලකලා අර එන හැම මනෝමය දෙයක්ම ඉස්සරහින් තියෙනවා. මේක භාවනා කරන ලෝකෙට ගිහලා කමඨාන් සුද්ධ කරනට අහගෙන ඉන්න පිස්සෝ පිහාට කොච්චර ඉන්නවද කියලා උගත්ය කියලා පැවිදිය කියලා, ජයන පිරිමි කියලා කිසි වෙනසක් නැහැ. අපි අර ඕලාරික ආත්ම භාවයේ අමතක කරන තරමට මනෝමය ආත්ම භාවයක් ඒ වෙනුවට ගෙනත් තියාගන්න හදනවා. ඒකේ හොල්මන්, ඒකේ පේන හැමතේම රූප කර්මස්ථානේ කැප කරලා මේක අල්ලනවා. පස්සේ ආව අඟලොක් කරගන්න ඉස්ලාම කනට වැඩිය. ඉතින් කමඨාන් සුද්ධ දින ප්‍රධාන ප්‍රශ්න උච්චාරණය. එයාට කියන්නේ සද්ද අධ්‍යයනය කමන්නේ ආනපාන බලන්න. රූපයක් පෙනුනා කමන්නේ ආනපාන බලන්න. ඇඟ නලිනවා කමන්නේ ආනපාන බලන්න. ජීමන් සේසන මේ ආට තේරෙන කමඨාන් සුද්ධ කරන මීට වෙඩි මොකක් හරි එකක් ඇති ජපමන්තරය මේ කියන්නේ ආනපාන බලන්න කියලා. මට ඕන කරලා තියෙන මේ රූපේ මේ මොන જાතකෙන් ආවද කියලා බලන්න කියලා අපි අර මනෝමය ආත්ම භාවයට පෝෂණය දෙන හැටි බලනකොට කියවලා බලන්න වටිනවා වෙනමම මේ සංඥාව එයාට ඕන දෙයක් මහල පෙන්වන්න පුළුවන් සංඥාව කොච්චරද කියනවා මනෝ පුබ්බංගමයි මනෝ සෙට්ටයි මනෝමයයි මේ මනෝමය ලෝකයේ ඒ රූපියෝලාරික ආත්ම භාවයේ අපි ප්‍රයෝගයෙන් සෙල්ලම කින්න නෙවෙයි විශාල ප්‍රයෝගي අයින් කරපු ගමන් මනෝමය ලෝකේ එන්න පටන් ගන්නවා ආපු ගමන් යෝගාවචරය කැහි ගෑන දිලා හොටු ගෑණි ගත්තා වගේ අරක අතහැරලා මේක අල්ලන ඉතින් කියනවා මෙහෙම පේනවනම් මම මොකද කරන්නේ මෙහෙම පේනවා මොකද කරන්නේ ඉතින් මේ සංඥාවෙත් සීමාවක් නැහැ අද කහ පාට පෙන්නොත් ඒක නිල් පාට පෙන්නනවා අනිත රතු පාට වෙන්න හැමදාම කමටහන් සුද්ධ කරන්නේ ඒ මොකද ඒක කාරණාවක් නෙවෙයි මේ සංඥා විසින්ම අවල දෙන මනෝමය ආත්ම භාවයේ පදිංචි වෙන්න හදනවා අභිනිවේෂණය කරන්න කරනවා අභිවදනය කරන්න කරනවා අභිනන්දනය කරනවා සර්වඥ සඳහන් ගතිකා නාබි නන්දති නාබි නිවේසති නාජ්ජෝස චිත්තති. මේ දකින්න දේවල් වලට ගෙවදින්න එපා. ඔය කාටවත් කියා පාන්න යන්න එපා. ඒක පිළිබඳව ආඩම්බර වෙන්න එපා. ලැජ්ජා වෙන. ඔබ ඕලාරික ආත්ම භාවය අතහැරලා දැන් මනෝමය ආත්මයට ඇවිල්ලා තියෙනවා. වටින දෙයක්. ලොකු බීමක්. නමුත් අර කැයි ගැණි දිලා හුතු ගැණි ගත්තා වගේ දැන් මේක අල්ලන්න හදනවා. මේ අපේ හිතට කොන්දපයින් නැතිකම හැටි. හිතට පෞරුෂත්වයක් නැතිකම. හිතට ධර්මයේ අදහන්න නැතිකම, බුදුන් අදහන්න නැතිකම, සංඝයා අදහන්නේ, සමග භාවනාව අදහන්නේ, ආනපනිය අදහන්නේ, සතිය අදහන්නේ අර පේන හොල්මන් සේරම අල්ලන්න පටන් ගන්නවා. ඉතින් යෝගාවචරයේ පේන හොල්මන් වලින් ගලවනවයි කියන එක එසේ මෙසේ නෑ. බටහිර ලෝකෙට ගිහිලා කෙල්ලෙක් හදනවට අමාරුයි. බටහිර ලෝකෙ කෙල්ල හදවට පස්සේ ගන්න දෙයක් නැහැ හැදෙන්නේ වේශියක්මයි. කෙල්ලෙක් හදනවා. මොකද මේ මේ ලෝකේ මේ වෛශ්‍ය වෘත්තිය තමයි කරන්නේ. ඒක ලොකු සමාජශීලී ඉදිරි ගමනක්. ඒ වගේ තමයි භාවනා යෝගාවචරය යම් තැනකදී ඕලාරික ආත්ම භාවයේ දීලා ඊවර ධර්ම ටික යටපත් කරගෙන එහෙම නැත්නම් විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ධානාංග ටික උපයවතර පස්සේ ඒ ලෝකයක් වෙනම ලෝකයක් සැරිසරන්න පටන් ගන්නවා ඒක මනෝමය ලෝකයක් හැබැයි යෝගාවචරය හිතන්නේ බුදුන් දීපු දයාවැද්දක් කියලා ධර්මයේ දීපු දයාවැද්ද කියලා මට අයිති දෙයක් කියලා. ඉතින් ආඩම්බරෙන් කතා කරන මම පළවෙනි ධ්‍යානෙ ලැබුවා. මේමයි මේමයි මේමයි මේමයි මේ මේමයි මේ මේමයි මේ මේමයි කියලා. හැබැයි යාර කවදාකවත් දෙවෙනි ධ්‍යානට යන්න හම්බ වෙන්නේ නැහැ. පළවෙනි ධ්‍යාන ගැන ආඩම්බර වෙන්නේ. යොකද පළවෙනි ධ්‍යානේ ආධිනව දැකලා දෙවෙනි ධ්‍යානට දෙවෙනි ධ්‍යානෙ කියලාද කියන අයියෝ පළවෙනි ධ්‍යානෙ කට්ටිය අඩුකුලේ කට්ටිය ආවේ තමයි උසස් කුලේ කට්ටිය. දෙවෙනි ධ්‍යානෙ ගැන බලන්න බෑ. අම්මෝ කියලා ඔන්න ඊගාට ඒක ගැන කතා කරනවා. ඒ මනසට කවදාකවත් ඒකේ අල්ලගෙන කන් තුන්වෙනි ධ්‍යානෙ යන්න බෑ. මේකේ ආධිනව දැක්කොත් විතරයි තුන්වෙනි ධ්‍යානට යන්න පුළුවන්. තුන්වෙනි ධ්‍යාන පස්සේ ගන්න කියනවා බ්‍රහ්ම ලෝකෙත් ඔය සැප විතරයි තියෙන්නේ. මනුස්ස ලෝකෙත් තියෙන උස්සීම සුඛේ මේක හම්බ වෙන්නේ මොනවාට තව ස්වර්ගයක් කොමටයි. මොකද තව නිවන. තුන්වෙනි ධ්‍යාන හොඳයි. ඊට පස්සේ යා ඒක අල්ලන තාක්ක කවදාවත් හතරට යන්න බෑ. හතරට යන්න මේකේ ආධිනව. හතරට ගියාට පස්සේ උපේක්ෂාවක් එනවා. රහත් හිතක් වගේ. හැම දෙයකටම උපේක්ඛයිත. ඉතින් මේ මේ පරාජයටම ਸਰවඥයන්සනවා දාන මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයේ මේකත් මිනිස්සු රැවටෙන මිනිස්සු ටැග් ගහන තානායම් පොලක්. හැබැයි මේක මගාරින්නයි බුදුහාමුදුරු ලෝකේ පහළ මේකෙන් ගලවන්නයි බණ කියන්නේ. මේක කියලා දෙන්නයි සංඝයා ඉන්නේ. ඒකටයි උඹට සීලයේ තියෙන සිල්වතේකට ඕක පොඩි දෙයක්. අයසින් උපයෝග හැබැයි නමුත් ඒක පොඩි දෙයක් කියලා. එයා මේ මනෝමය ආත්ම භාවයේ ප්‍රතිලාභය කරන්නේ ප්‍රතිලාභයේ ප්‍රහාණය කරන්නේ අරූපී ආත්ම භාව ප්‍රතිලාභෙ පෙන්නලා. හරියට ජනපද කල්යාණය ප්‍රහාණය කරන්නේ දිවි ලෝකේ සුරංගනාවිය පෙන්නලානේ. ඒතකොට ජනපද කල්යාණය පෙන්නේ පුලුටු ඇඳිරියක් වගේනේ. සුරංගනාවිය පෙන්නේ නැත්තම් ජනපද කල්යාණය කියන්නේ පංච කල්යාණයේ අංග සම්පූර්ණ. ඒ නන්ද කුමාරට බුදුම ප්‍රේම කරන භත්‍රය වුණ යුගයේ ඉන්න කාන්තාවක්. එයාට වෙන්නේ ලෝකෙම ඉන්න සුන්දරිකාව විදියට. නම සර්වඥාන්සේ උඩට ගිහිල්ලා දේව රූප පෙන්නවා සුරංගනාවෙන් පෙන්නවා බලපං ලස්සන නැද්ද කියලා. ඒසොට ඒකල එයා අභිරමණය කරනවා නම් උඹට ජනපත කල්යාණ ගැන හිතෙනද? අයියෝ පිස්සු කතා කරන දාන එනකොට සෝනේ මේ මේ හේනේ පිළිහිට පුලුටු වෙන්දිරි වායි කියලා. ජනපද කල්යන්නේ එදත් ජනපද කල්යන්නේ අදත් ජනපද කල්යන්නේ. මියාර සුරංගනාවේ දැකපු ගමන් ජනගතව කල්යන්නේ පුලුටු වැලියක් වෙනවා. ඒ වගේ තමයි යම් කිසිකට මනෝභාවමය ආත්ම භාව ප්‍රතිලාභය දන්න කෙනෙකුට මේ කාම ලෝකයේ මේ රූප ධර්ම උපයන්න හදන මේ හුදී ජනතාව. නැත්නම් මේ පෘථග්ජනයා පේන්නේ අසුචි වලක ලොකු අසුචි කැලක් අල්ල ගන්න වෙන පසුචි පණුවන් පරේලා යන් දඟරන අසුචි පණුවෙක් වගේ. අර ලොකු කැලක් හම්බෙච්චා උඩ තියාන් දුවනවලු මට ලොකු කැලක් හම්බුණා ලොකු කැලක් හම්බුණා උඹලට අමනේ පොඩි කැලක් හේ හේ හේ කියලා. මොනවාටද මේ දඟලන්නේ අසුචි වලට. හැබැයි ඒක අතහැරලා දැන් ඇවිල්ලා ආගු වෙන්නේ මනෝමය ආත්ම භාව ප්‍රතිලාභයට අද ලංකාවේ භාවනා මධ්‍යස්ථාන වලට ගියාම ඇහෙන කතා උගන්නන දේවල් ඒ කුස්සියම්මලා කියලා ගෙවල් වල කියන දේවල් බලනකොට ගෙවල් වල විහිළු මධ්‍යස්ථාන බවටපත් වෙලා තියෙන මේ භාවනාකාරයන්ගේ විහිළු කතා මොකද මේ මනෝමය ආත්ම භාවයේ අර ඕලාරික ආත්ම භාවයට වැඩි ලොකු කරගෙන ඒක මේ පොලේ කතා කරන්න පටන් ගන්න හන්දියක් හන්දියක් ගානේ කතා කරන්න පටන් ගන්නවා නමුත් සරුවචනාංශී ලෝකෙට පහළ වෙන්නේ මුලාධික ආත්මවාපතිලා ප්‍රතික්ෂේප සඳහාම නෙවෙයි. ඒක බුදුහාමුදුරු පහළ වෙන්නේ ඉස්සලා දැනගෙන හිටියා ඉරිසින්නාන්තලා. තුන් තුන් කල් දන්නේ. ඒගොල්ලෝ අහුවෙලා හිටියේ මනෝමය ආත්මවාපතිලාභී. ඊට පස්සේ ඒකට විකල්පයක් වශයෙන් අරූපී ආත්ම ආත්මවාපතිලාභී කියන එකට අපි අරූප ධානය කියලා කියනවා. ඒක ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ අකින්චඤ්ඤායතනේ නිව සංඥානා සංඥායතනේ කියලා සමත ලෝකයේ ਸਰවචනාසේ ඉරි ඇඳලා කොටු කරලා පෙන්ලා දීලා තියෙනවා. ඉතින් ඒකත් ਸਰවචනාසේ සිද්ධාර්ථ තාපස උත්තරකාරාම පුත්‍ර ආලාර කාලාම ළඟට ගිහිල්ලා ওই ධ්‍යාන ටිකක් පුරුදු කරලා තිබෙන්නේ. අත්වෙනි ධ්‍යානෙ අටවෙනි ධ්‍යානෙ. නමුත් මේකේ මේ පෙන්නන ආකාසානංචායතන විඥානංචායතන අකින්චඤ්ඤායතන නේවසඤ්ඤානාසඤ්ඤායතනය විපස්සනා පැත්තෙන් බලනකොට අපූර්ව කතාවක් එළියෙනවා. මේ පෙන්වන්නේ සමත ක්‍රමයට. ඒ නිසා මම මේ සමත ක්‍රමයට පෙන්නන ඒ වචන හතරම පාවිච්චි කරලා විපස්සනා යෝගාවචරය කොහොමද මේ අරූපී ආත්ම භාව ප්‍රතිලාභය සාක්ෂාත් කරන්නේ කරන්නේ. අවබෝධ කරන්නේ කිව්වොත් මේ යෝගාවචරය යම් වෙලාවක ආස්වාස් ප්‍රසආස රූපය 100%ක්ම ගෙවම් කළොත් බොරුවට ගෙවම් වෙච්ච එක ගිවං කරයි කියලා පටලවා ගැනීමක් නෙවෙයි. ඒක අභියෝග කරමින් නැවත නැවතත් නැවත නැවතත් ආශර් ප්‍රසාර සංසිඳව ගත්තොත් එයා බොහෝ විට හිස් තැනකට යනවා කියන වචනේ කියවෙනවා. ලොකු ඉඩකට යනවා හුස්ම නැහැ. බැලූතයක් මානේ දකින්න සංඥාවක් මොනවත් නැහැ. අරමුණු කරන්න දෙයක් ඇත්තේ නැහැ. ලොකු හිස් තැනකට යනවායි කියන්නේ. ඉතින් මේ හිස්තන කියන එකෙන් මෙතන අදහස් කරන්නේ හතරමා ධාතුන්ගෙන් ශූන්‍ය තනක් කියලා. කටවි ආපෝ තේජෝ වායෝ වල හොල්මන් නැහැ. නමුත් අවකාශ ධාතුව පරිච්ඡින්න අවකාශය දැන් ලොකු වෙලා පේනවා. ඒක හරියට කියනවා මේ පොළවේ මේ පොළොව බදාගෙන බෙදාගෙන නඩු කියාගෙන රණ්ඩු කියා කරගෙන ඉඩම් නඩු කියාගෙන ඉන්න මිනිහෙක් පොළවෙන් හැතැම්ම හයක් උඩට ගිය ගමන් එයා දකිනවා මේක ගෝලයක් වශයෙන් ඒ ගෝලේ කරකැවීමෙන් තියෙන එකක් ඒ හා සාපේක්ෂව හඳක් තියෙනවා, ඉරක් තියෙනවා, අනිග්‍රහලෝකයක් තියෙනවා. ඒ එකකවත් ඉඳන් ගැන අපි ගැන අපිට අපේක්ෂාවක් නැහැ. අපේ ආකර්ෂණය තියෙන්නේ පොළොවටමයි, පොළොවේ මගේ ඉඩමටමයි. නමුත් මේක පහට විධාතු වශයෙන් අපි දකින්නේ අපි අපච්ච අපිට දීපේක. නැත්නම් ගංගායිනේ තියෙන සරු ඉඩම කිය කියයි. ඉතින් මේකට අපි නම් සංඥා පාට බැඳ တာ. මේව ඕන තරම් ලෝකේ තියෙනවා. තිබ්බට අපි මේ අල්ලගෙන ඉන්නේ මගේ කියාගෙන එක විතරයි. තවත් ටිකක් එහාට යන්න පටන් ගත්තොත් හඳ ලොකු වෙන්න පටන් ගන්නවා පුංචි ලොකු පුංචි වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේ හඳ පටවි තමයි. පොළවත් පටවි තමයි පොළොව තමයි අතර පෘථිවි කියලා අපි සම්මත කරන්නේ. නමුත් මේ දෙක අතර අවකාශය අපි කවද්ද දැක්කේ? මේ පටවි සහ මේ පටවි දෙක අතර තියෙන අවකාශය පොළොව සහ හඳත් එක්ක බලනකොට අවකාශයෙන් 102ක්වත් නැහැ පටවි ධාතුව පොළවේ සහ හඳේ. අවකාශයේ තරම් විශාලයි නමුත් කදාවත් දැකලත් නැහැ. අයිතිවාසිකම් කියලාත් නැහැ. ඒකට අයිතිවාසිකම් කියවන හුනියම. ඉතින් මේ පොළවේ සහ හඳින් ඈත් වෙනකොට ආශස් ප්‍රසවාසයේ සිවුම් කරනකොට සිවුම් කරනකොට එයා දවසක මේ දෙක දකින්න අවකාශෙ දෙන්න බෑ. එහෙම නැත්නම් මේ දෙක දකින්න බෑනේ. ඒ නිසා දැනගන්න රූප ධර්ම දැනගන්නේ මේ මැටර් එක දැනගන්නේ ඇන්ටි මැටර් එක කියලා විද්‍යාව දැන් කියන තිනවා වගේ රූප ධර්ම පිළිබඳ අවබෝධ වෙන්නේ අවකාශ ධාතුව පිළිබඳව සාපේක්ෂව බැලුවොත් විතරයි. අපි මෙතෙක් කල් බලලා තියෙන රූප ධර්මයකට රූප ධර්ම සාපේක්ෂව, පඨවි ආපෝ වලට සාපේක්ෂව, ආපෝ තේජෝ වලට සාක්ෂි, තේජෝ වායෝ වලට සාපේක්ෂව. එක එක නායක රූප ධර්ම සුවිශේෂී ලක්ෂණ තියෙනවා. දැන් අපි මේ සියල්ලම සංසිඳන ක්‍රමයකට ගියාට පස්සේ එයා නිකම්ම දැනගන්න මේ සියලු දේට සාපේක්ෂව නැස්චාත් පදාර්ථයක් තියෙනවා. නැස්චාත් පද තමයි පරිච්ඡින්න අවකාශය. පරිච්ඡින්න අවකාශයට ගියාම ගැට නැහැ. අජටයි. දින අජට අවකාශය. අජට අවකාශය ආතතිය නැහැ. අජට අවකාශය මේ මේ අසහනේ නැහැ. දෙවිලි තැවිලි නැහැ. හැබැයි අපි දෙවිලි තැවිලට බුදුම ආසයි. පඨවි ධාතුවට ආසයි. තේජෝ ධාතුවට ආසයි. වාපෝ ධාතුවට ඉරස අරය කුට්ටි කඩ ගන්න හදනවා. මෙයා මගේ කට්ටියට වැඩි වෙන්න ඕනයි කියලා කියනවා. අර සා විශාල 198ක් තියෙන අවකාශෙත් කිසි කෙනෙක් රණ්ඩු කරන්නේ නැහැ. බුදුරජාණන් කියනවා පොඩ්ඩක් 98යි 102යි නෙමෙයි. බුදුන් 50 50 දාලා වටනකමක් දීපන් අවකාශ ධාතුවල. බලපන් මේ ප්‍රශ්න වලින් 50 කියලා. මේ ලෝකේ තියෙන සියලු ආතති වලින් 50 කියවරයි අවකාශ ධාතුව පිළිගත්ත දාසේ. පිළිගන්නේම නැහැ. කොහොමඩක්වත් ඒක විමුක්තියක් බව දන්නේ කොහොමදත් ඒක විරාගයක් බව දන්නේ. අපිට බෙහෙත් තනි වුණා, පාළු වුණා, අසරණ වුණා, බයරන් සුල්තනකට ආවා. විචාර කමඨාන සුද්ධ කරගන්න ඕනේ ආපහු ගෙදර යන්න. කොහෙද ගෙදර කියන්නේ ආතතිය. අසහනයි. පාඨවි. ආපෝ. තේජෝ. වායෝ. එනිසා අපි හයියෙන් හුස්ම ගන්න ඔන්න ඊට පස්සේ තමයි සිහියෙන්නේ. අපරාධය අර තිබුණොත් වටිනාත් අසහනේ නැති වුණා. වටිනා ආතතිය නැතුණා කියලා ආය අර ආතතියට එන්න හදනකොට මේ කටයුත්ත නිසා අරූපී ලෝකය රූපී ලෝකයේ සාකල්යෙන් දැනගන්න අත්‍යවශ්‍යයි. නිසා හුස්ම ගන්නකොට ආස්වාද ප්‍රසආද දෙක අතරමැද තියෙන හිස්තන තියෙන්නේ. ප්‍රසආස ආස්වාද අතරමැද තියෙන හිස්තන තියෙන්නේ. ඒක ඊටාම සූක්ෂමයි. නමුත් ඒක අල්ලන්න පුළුවන් ආස්වාද ප්‍රසආස දෙකම ගෙවම් කරලා ඒ හිස්තන දෙකපගෙනාට හිස්තනට සාදර වෙච්ච කෙනාට දැන් හිස්තන හිස්තන වශයෙන් ඇති ඇති දකින්න පුරුදුච්ච ගන්න පේනවා හැම ආශ්වාස ප්‍රශ්වාස දෙකක් මැදම තියෙනවා හැම ප්‍රශ්වාස ආශ්වාස දෙකක් අතර මැදම තියෙනවා හැම වමක් දකුණක් අතරම තියෙනවා මේ ලෝකේ හැම වෙලාවෙම පළු දෙකක් තියෙනවා පළු දෙක හේතුවක් ඇදලා නැහැ හේතුව මැද තියෙන හිස්තනක් මෙන්න මේ හිස්තන පන්නලා ආස්තිකයට හිත බඳින එක තමයි තෘෂ්ණාව කියන්නේ තෘෂ්ණාට කියන්නේ ගැටකාරිකය සිබ්බණී කියන්නේ මෙවුන් කාරිකය ඉතින් මේ ආස්තික වස්තු දෙක අල්ලගෙන ඒකට වැඩිය මේක හොඳයි අර කයි මේකයි රණ්ඩු කරාට ඒ දෙක අතර මැද තියෙන හිස්තනේ තමයි නිවන තියෙන්නේ කියලා කිව්වොත් එහෙම මම හිතනවා බරගාන බුදුහාම ප්‍රතික්ෂේප කරනවා. ධර්මයක් ප්‍රතික්ෂේප කරනවා. සංඝයක් ප්‍රතික්ෂේප කරાવી ඒ මොකද කිසි කෙනෙක් කැමති නැහැ හිස්තනක් ආතතිය නැත්තනක් කියන්නේ. අජටයි කියලා කියන්නේ. අසහනයක් නැහැ කියලා කියන්නේ. නිසා බුදුජානක ක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා මංගන විශ්වාස කරලා ලෑස්තිලා ගිහිල්ලා සූදානම් ශරීරයෙන් ගිහිල්ලා මම ඔබට ක්‍රමයෙන් අවකාශය පෙන්නපා. අනී ඔකට බය වෙන්න එපා. කලබල වෙන්න එපා. අන්න ඒ හිස්තැනට පොඩ හුරු කරපන් හිත. මේක ලේසිද? මේක ලේසි නෑ. ඒ නිසායි අපි මේ ගෙවල් දොරවල් හදාගෙන, නංගන් හදාගෙන නැවතත් අර ආතතියට යන්න හදානේ. නමුත් බුදුජානනාංශයේ දාන්නේ එක රහසක් තියෙනවා. මිනිස්සුයෙකුට කවදාට මේ හිස්තන ආධ්‍යාත්මිකව අඳුල්ලා දුන්නොත් ආගමිකව අඳුල්ලා දුන්නොත් ලෑස්තිලා ගිහලා අල්ලලා දුන්නොත් ප්‍රතිපදාවෙන් අල්ලලා දුන්නොත් ඒ මනුස්සයට තේරෙනවා අම්මා අප්පා කාලේවත් හම්බෙච්ච නැති නිදහසක් හම්බෙන බව. ඒක වළක්වන්න බෑ. ඒක යටි හිතට ඇති වෙන මේ සාන්තිය උඩු හිත කොච්චර ප්‍රයෝග කරත් වළක්වන්න බෑ. ඒක හරියට කුඩු ගහනවා වගේ වැඩක්. කුඩුමුලක් බීපු මිනිස්සෙක කොච්චර අසාධාරණෙන් හම්බ කරත් ඒකෙන් හම්බ වෙන ඒ ආස්වාදයට සෞඛ්‍ය විනාශ වුණත් අම්මගේ තාත්තගේ මාළේ විකුණලා හරි ගමන්නේ සමහර ඉන්නවා තාත්තා පුදිය ගත්තාම රාත්‍රගේ තාත්තගේ රත්තරන් දත හොරකම් කරලා ගිහලා විකුණලා හුඩු වෙනවා තාත්තා නැගිටලා බලනකොට කොරයදා දිනනකොට දත නැහැ කවුද ඒක හොරකම් කරේ ප්‍රිය ප්‍රිය තමන්ගේම ප්‍රිය කරන පුතා හිතන්න බෑ ඒ තරම් මේ නිදහසක අවශ්‍යතාවයක් අපිට තියෙන නමුත් උදේ තියෙන ඔක්කොම යටපත් කරන තාන්න මාන ලාභ සත්කාර සම්මාන සිලෝකෝලි වහගෙන අර ආතතියට ප්‍රිය කරන ලෝකයක් යට තියෙන ආතතිය නැති දෙයට ප්‍රිය කරන ලෝකයක් අතර බුදුහාමුදුරුවර මේ වැඩි ජනමතේ නෙවෙයි ගන්නේ අඩු ජනමතේ අරගෙන කියනවා උඹලා කොච්චර තලන්න පොලන්න හැදුවත් උඹලගෙම හිතත් මම බුදු වෙන්න ඉස්සලා හිත වගේ සත්‍ය ගවේෂණයක ඉන්නවා කිං කුසල ගවේෂණයක ඉන්නවා. නමුත් උඹලගේ තියෙන හැම තර්කිකින්ම හැම අන්වේ ඥානයකින්ම හැම නායකමෙන් උඹලා ඒක තලලා ڇප්ප කරලා පොඩි තප්පම් කරලා මේ ලෝකේ සක්විති වෙන්න හදනවා. නමුත් ඔබ කවදා හරි අර මුළු ගැන්විලා තියෙන මේ නිදහසට විමුක්තියට ඒ ස්වෛරී භාවයට ඒ හුදකලාවට ඒ විවිධකයට පිරිච්ච ගතියට අගය කරපු ගමන් බුදුහාමුදුරගේ රශ්‍රී දෙන පටන් ගන්න ඔබ ඇතුළමයි බුදුහාමුදුරේ. බුදුජානක ගිහිල්ලා මේ පොඩ්ඩක් සේවන වලට ගින්දර තියෙන එක විතරයි කරන්නේ කියලා කියනවා ඔන්න අවකාශයට ඵලයන් රූප පැත්තෙන් නිවන් ලබනවා කියන්නේ ඔකයි. රූප ලෝකේ. රූප ලෝකේ නිවන කියලා කියන්නේ ගැටුමක් නැති, ඝර්ෂණයක් නැති, දැවිලි තැවිලි නැති අවකාශය. නමුත් ඒක බය එලවන සුළුයි. අසරණ කරන සුළුයි. කොහෙද ඉන්නේ කියලා නෑ කරකොලත් ඇරියා වගේ තමයි රහෙන් තල්ලු කරලා දැම්මා වගේ ඒක නිසා මේ යෝගාවචරයට බාහිර ලෝකෙම ප්‍රශ්න එනවා ඇතුළතත් ප්‍රශ්න එනවා ඉතින් යා පුදුම විදියට සද්ධාව නැති කෙනා ලෑස්තිලා යන්නේ නැති කෙනා ප්‍රතිපදා මේකයි කියලා දන්නේ නැති කෙනා පුදුමාකාර බැටකෑමක් කරනවා කාම ලෝකෙමුත් බැට කරනවා ඇතුළෙමුත් ප්‍රශ්න කර ගන්නවා ඉතින් පිස්සු ටිකක් තියෙනවා නම් ඩබල් වෙනවා පිස්සු හොඳ එකට යනවා ඒ තර ඒ තෙරපි මේ එනකොට ද මන සෞඛ්‍ය කායික සෞඛ්‍යයක් සහ මානසික සෞඛ්‍යයක් නැත්නම් පැහැදිලිවම පිස්සුව දෙන්න කෙටි කරනවා. මේ අභියෝගයට යන්න එපා තමයි ළඟ සෞඛ්‍ය සම්බන්ධ සාය කයක් නැත්තම්. යන්න එපා සෞඛ්‍ය සම්බන්ධ මනසක් නැත්තම්. ඒක අනිත් පැත්ත මෙහෙම ලියාගන්න යම් වෙලාවක මේ ආනාපාන නැති කරලා ඒකට හුරු වෙලා ඒකට සාදර වුණා නම් හිතාගන්න සෞඛ්‍ය සම්පන්න මනසක් මට තියෙනවා. සෞඛ්‍ය සම්පන්න කයක් මට තියෙනවා. අංග සම්පූර්ණ නෙවෙයි. නමුත් වැඩේට ඇති වෙන්න මම පින් කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒ විවේකේ එනකොට බයක් එනවනම් අසරණකමක් එනවනම් මාර පාක්ෂිකයි කෙලෙස් වලට උදව් කරන්නේ බුදුහාමුදුරන්ට සපත්තවත පුරනවා. හතුරු අතක් පුරනවා. මේ පෙන්නපු සත්‍යය තියේදී පයින් ගහලා ආයෙසරක් යනවා ආතතිය. හැබැයි ඒකට දොස් කියන්න බෑ. හැම කෙනාම සැරයක් හරි දෙසයක් හරි පයින් ගහනවා. සමහර එක සැරේ දෙයක් ගන්නකොට තේරුම් ගන්න සමහර ලක්ෂ වාරයක් සත්‍යයට පිටුපාලා විවේකයට පිටුපාලා උදකලාට පිටුපාලා ආය යනවර මුලාරික ආත්ම භාවයට හෝ රූපී ආත්ම භාවයට මනෝමය ආත්ම භාවයට. ඒක හරීම සුන්දර දන. මේක කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. ලක්ෂ වාරයක් පෙන්නනවා පෙන්නකොටම gadu ගනිනවා කරප්පන් එනවා ඊන්දාඩි දානවා වෙවුලනවා සහලන දූවගෙන අපව ගෙදර එනවා. කබලේ ලිපට වෙනවා. නිකන් ඉන්න බෑ. මොකද ඒක සරක් දැකපු මනුස්සයාට ඒක වළක්වන්න බෑ. ආයෙසරක් කරනකොට කිට් වේගෙන යනකොට තීරණ එක පැත්තේ මේ බුදුහාමුදුරුවෝ කියලා. නමුත් අනිත් පැත්තට අදින්. ආයෙ ගෙදර ආවට පස්සේ ආයෙ කාමයට වැටුණාට පස්සේ ආයෙ ඕලාර කුණාට පස්සේ ඉතනවා. අකු මම්මයි උපයන්නේ. මම්මයි මේකේ පහරන්නේ. ඒ නිසා මට නැද්ද පිටකොන්දක්? මට නැද්ද ආධ්‍යාත්මයක්? මම බුද්ධ පුත්‍රෙක් නේද? ධර්මයක් තියනවා නේද? සීලයක් තියනවා නේද? ප්‍රතිපදාවක් තියනවා නේද කියලා විචිත්‍රපුර සටන වගේ පරිදි පරිදි ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා දමලා හරිනවා ඉස්සරහට දොර බාවත් එක්ක ගලවලා යන්න. ඊ හරින වෙලාවේදී යාට තේරෙන පටන් අර ගන්නවා මේ අවකාශයේ දිනනවයි කියන එක රූප ධර්මයන්ගේ නැතිභාවයේ දිනනවා කියන එක නිතක්ක ජයක්. පරද්දන්න කෙනෙක් නැහැ. අපි හැම ලෝකේ ලැබෙන උත්කෘෂ්ඨ සමජාග්‍රහණයම හතර පක්ෂයක් තියෙනවා. මේකේ හතර පක්ෂයක් නෑ ගිහිලා පෙනී ඉන්නකොට තෑග්ග දෙනවා. මතේ වෙනස් කරන එක විතරයි තියෙන්නේ. මේකට කියනවා යෝනිසුචිකාරය. මේකට හැකි සංඥාව ගත්ත ගමන් ඒ අවකාශයට ගියාට පස්සේ ඊට පස්සේ ආට අහන්න පුළුවන් කොච්චර වැඩ තිබ්බත් කොච්චර රාජකාරී තිබුණත් මේ හිස්තන මගෙන් උදුර ගන්න මොන බලවේයක්ද ලෝකේ තියෙන්නේ. මේ හිස්තන මගෙන් උදුර ගන්න මොන ඉරියව්වකට බැඳෙන්න ඕනද මං? කාලයට බැඳෙන්න ඕනද? මොකක්ද? මට තේරෙනවා මට ඇත්ත වශයෙන්ම manussත්කමේ හම්බෙච්ච ලොකු දායාදයක් ලැබුණේ. ඒක නිසා එයා ආයෙත් කාර්යබහුල ජීවිතයට ගියත් එදාන මට මේ මුල් තැන්නේ අනපුන හැකියාව වළක්වන්න කාටවත් නමුත් මේ ආකාසානංචායතන කියන්නේ රූප ධර්මයන්ගේ විමුක්තිය පමණයි ඊට එහා පැත්තේ තියෙනවා වේදනා සංඥා සංස්කාර විඥාන. එහෙම නැත්නම් වේදනාන ප්‍රශ්න, චිත්තාන ප්‍රශ්න, ධම්මාන ප්‍රශ්න කියලා තුනක්. ඒ නිසා යාට පේන්න පටන් ගන්නවා ආනපාන සංසිද්ධියක් ගියාට පස්සේ ඒක බාර ගන්නවයි කියලා කියන්නේ ප්‍රීතිය සුඛය. එම ඒක ප්‍රතික්ෂේප කරනවා, gadu ගෑනවා, කරප්පන් එනවායි කියලා කියන්නේ දුක. ප්‍රීතිය ඇති වුණාට පස්සේ ආ තේරෙන පටන් ගන්නවා මේ ලෝකයේ තියෙන ගැටුම්බර, ඝර්ෂණ බහුල, තාපජනක මේ රූපයන්ගේ සමුගතතර පස්සේ යට තත්ත්වයේ වේදනා සංඥා දෙක හොල්මන් කරනවා. ඒවා හිතලා ගන්න දේවල්ද ප්‍රත්‍යක්ෂයද කියලා කියන්නේ. යම් තැනකට යෝගාවචරයේ හිත චිත්තපටි සංවේදී අසසි සාමිති සික්කති කියන ගියාට පස්සේ භාවනා කරනකොට මේ පේන දේවල් හිතලුවද්ද ප්‍රත්‍යක්ෂයද කියන්න බෑ. මේ ඇහෙන දේවල් හිතලා ගන්න එකක්ද ප්‍රත්‍යක්ෂයද කියන්න බෑ. මේ ගන්ධ රස දැනෙන එක හිතලුවද්ද ප්‍රත්‍යක්ෂ. මේ කකුල වේදනා ඉන්න බෑ. කටකොහලක දාලා පෙරලනවා. ඇත්ත ගැල් බලන්න මොකුත් වෙලා නැහැ. හිතලුවද්ද දන්නේ එතකොට යෝගාචර ප්‍රධාන වශයෙන් සැක කරන පටන් අර ගන්නවා. මම ජීවත් වෙන්නේ වේදනා ලෝකෙක. වේදනා ජීවත් වෙන සංඥා ලෝකෙක. ඊට ගිය තන ආදර රජ මාලිගාව සෑදී හොඳයි කිව්වොත් හොඳයි නරකයි කිව්වොත් නරකයි. මොකද මේක තනිකර මනෝමය ලෝකයක් යන්නේ. ඉතින් යෝගාවචරය ඊට පස්සේ ජීවිතේට hina වෙන්න පටන් ගන්නවා. ධාම ආවේගජනක උද්වේගජනක භයංකර දේවල් වල තද්ද බල හාස්‍යයක් තියෙනවා පිටිපස්සේ. ඒක දන්නේ නැති මිනිහෙන් තමයි මිනිස්සු ගසා කඩ කන්නේ. වඩා කඩා වඩා ගන්නේ. ඒකේ හාස්‍යයට hina වෙන්න ගියා ඒක කොහොමද සාහසිකයක් වෙනවා. එහෙම නැත්නම් ਉਹ විශේෂ ආර්ය පුද්ගලෙක් බවටපත් වෙනවා. ඒ නිසා මේ සාහසික බව අපේ දෛවය අපිට අපිට ගමන් කරන අපි සාහසික වෙන්න ඕනේ. මේ සම්මතියත් එක්ක ගිහින් කරන්න බෑ. සම්මතිය කරන්න හදන්නෙම අපේ රූපෙට බඳිනවා. ආභ සත්කාර වලට බඳිනවා. අරූපෙට බය කරනවා. යෝගාචරය තනි යුද ප්‍රකාශ කරන්න ඕනේ. මම ආකාසානංචායතන හොඳයි. පට වියාපෝ තේජ වලට වැඩියි. ඊට පස්සේ පේන්න පටන් ගන්නවා මේ ආකාශයේ ඉපයුවත් හිස්තන ඉපයුවත් උදකලාව ඉපයුවත් විවේකයේ ඉපයුවත් හිත බලාන ඉන්නේ කොයි වෙලාවෙ ඇත්ත ගැල්ල රූපයක් බලන්දෝ කොයි වෙලාවෙ කන් දෙක අරලා සද්දයක් අහන්දෝ කොයි වෙලාවෙ නැගිටලා යද්දෝ කියලා කූඩුවකට දාපු කැලෙන්ගෙන අරකට කූඩුවට දාපු ගිරවෙක් වාගේ එළියට යන්න බලාගෙන ඉන්නේ එනතම මහසුපින ජාතිකයේ සරුවචාන් සඳහන් කරනවා ගේමේ රස්සාවට ගිය වෙලාවෙ ඉඳලා ගෑණි හොර ගෑණියක් නම් දොරවල් පළු දෙක අස්තෙන් බලාගෙන ඔර මිනිහා කොයි වෙලාවද ඉන්නේ කියලා. යහනි නිතරම දොරෙන් බලාගෙන කටයුතු කරන දොර වහලා තියෙන්නේ. හැබැයි දොර පළු දෙක අස්තෙන් කවුරු හරි එනකම් අපේක්ෂාව තියෙනවා. ඒ වගේ තමයි අපි රූප ලෝකේ සමුගත්තට නැවත රූපයක් එනකම් ආපු ගමන් මේක අල්ලගන්න gadu ගණෙන්ද කතා ගොතනද අන්නතර වෛශ්‍යාව නැත හොර ගෑණියක් හොර පුරුෂයා එනකන් දොරේ පළු දෙක අස්තෙන් බලන් ඉන්නා වගේ කැලින් ගినాපු කුරුල්ලෙක් ඌඩෝගමසේ කඩාගෙන යන්න හදනක පුදුම අසහනයක් ඇති කරනවා. ඒ අසහනය ඇති කිරීමේ කෘත්‍යය තමයි විඥානය කියන්නේ ඇති ભેදය සහ නැති ભેදය දෙක ඇති කරලා ඇති පැත්තට හිත අදන එක තමයි විඥානය කරන්නේ. මෙතෙක් කල සංසාරය අපි ගියේ ඕකේ. නැති බව පෙන්වුවාට නැති බවට අප්‍රිය කරනවා. ඒක අඩු කුලීලා සලකනවා. ඇති බව යමක් කමක් ඇතිකම කිංචන කියන වචනේ සර්වචනි පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ධම්මේතාවය කියලා එකක් පාවිච්චි බුදුන් කියනවා ධර්මයේ මන් දේශනා කරන්නේ අකිංචනීය පින්සයි. අතම්මේතාවයේ පින්සයි. මේ වගේ නාස්තික යමක් නැති අජටාවකාශයට හිත ගියාට පස්සේ හිතලා හෝ ප්‍රകൃතියේ තියෙන රූප විඥාන විශ්ි ලොකු තැනක් දීලා ඒක දිගේ වහාම හිත ගස්සලා කතා ගොතන්න පටන් ගන්නවා. ඒ නිසා යෝගාචර තියෙන හිස්තන ලැබුවත් ආස්තිකත්වයට අදින ආස්තිකත්වයට කඹරන ආස්තිකත්වයට ආශා කරන මේ විඥානයේ දෙබිඩි ප්‍රතිපත්තිය දෙකට බෙදලා පාලනය කිරීමේ ගතිය නිසා අපිට ආස්තික නාස්තිකත්වයේ පූර්ණත්වය ලබන්න බෑ. අපි නිතරම අපේක්ෂා කරගෙන ඉන්න කොයි වෙලාවෙ පරියන්කෙන් නැගිටින්දෝ, කොයි වෙලාවෙ වතුර ටිකක් බොන්දෝ, කොයි වෙලාවෙ රූප බලන්දෝ, සද්ධාහන්දෝ, කතා කරන්දෝ කියලා පුදුමාකාර ගතියක් එනවා. අනේ මේක යෝගාචරයේ දුර්ලභකමක් නෙවෙයි. මේක මානව මනසේ තියෙන දුර්ලභමක් නිසා ਸਰවචන්සේ ආකාසානංචායත පස්සේ විඥානංචායතන පෙන්න තියෙනවා. එයාක බාහිරට දැසිලා ඇවිදීලා බලනකොට සද්දයක් ඇවිද. එහෙම නැත්නම් මధుරෙක් පහරක්. එහෙම නැත්නම් මොකක් හරිල සද්දයක් ආපු ගමන් එයාට මතක් වෙන්නේ නෑ මම හිතිය විවේකයේ කියලා ඒනොට මధుරවා තමයි ලොකෝට වෙන්නේ. සද්ද තමයි ලොකෝට වෙන්නේ. ඒක ලොකු වෙන කතා කරන්න පටන් ගන්නවා. ඔබ ਸਰවචනාසේ පොට්ටපාසූත්‍රයේ 30 රාටක සඳහන් කරනවා. ඒ වගේම ආනන්ද සප්පාය වගේ සූත්‍රවල එයාට මතක් වුණොත් මම මෙච්චරලා හිතේ හිස්තැනක දැන්නේ මේ සද්දේ ආවේ සද්ද තිබුණ නැත්නම් මං හිස්තැනේ උඩ හිස්තැනේ බව දන්නේ නැහැ සද්ද නිසා මං දන්න මං හිතේ හිස්තැනක් කියලා මේ දෙක තේරුණාට පස්සේ හිස්තැනට හිත ඇද්දොත් අන්න බුද්ධ පාක්ෂිකයි සද්දේ හිතියොත් මාර පාක්ෂිකයි සද්දේ හිතේ අඳා විඥානයේ කෘත්‍ය දෙකට බෙදලා ආස්තිකත්වයට හිත ආදිනවා ඒකේ දිග බලර උස මිටිකම් බල බල බලනවා. හිස්තනේ මනන් බලන්න දෙයක් නැහැ. මනින්ට දෙයක් නැහැ. ඇති දෙයක් නැහැ. ඒ නිසා විඥාණය අනිෂ්ඨිර වෙනවා. අස්ථානගත වෙනවා. අදනම් විරහිත වෙනවා හිස්තනේ ඉන්නකොට. ඒ නිසා විඥාණං ඡායතනේ තේරුම් ගන්නවා කියන එක ආකාසානං ඡායතනේ තේරුම් ගන්න වැඩි උංගාවක් අමාරු. මොකද අපේ හිත හැම වෙලාවෙම කැඳ බොනවා නම් අඩියේ තියෙන බත්තටේ තමයි හොයන්නේ. අහුවෙන කැලල අල්ලන්නේ. උඩදියා බැලුවොත් තරු විතරයි පේන්නේ අපිට අවකාශය පේන්නේ නැහැ. හිස්තනක් පේන්නේ ආශස් ප්‍රසවාස බැලුවොත් කාදාකත් හිස්තන පේන්නේ ආශස් ප්‍රසවාස පේන්නේ. ඉතින් මේකෙන් ගිහිල්ලා මේ වැඩියෙන් තියෙන හිස්තන මෙච්චර පුංචි කරලාව taksiru කරන මේ විඥානයේ කෘත්‍ය දකින්ද විඥානයේ කාදාකත් කැමති වෙන්නේ. ඒකට ප්‍රයෝගයෙන් යන්න ඕනේ. ඒකට විඥානං ඡායතනෙ කියනවා විඥානං අනන්තං මේ විඥානය කරන මායාව නේද මුළු සංසාරේ පුරාවටමම తත්‍ර తත්‍රා විනන්දනී කියලා අහුවෙච්ච මොන ගොම්බෙට්ටක් හරි කමන්නේ ලොක් කරගෙන ජීවත් වෙන ගොම කුරුමිනියෙක් වගේ ලැබෙන ලැබෙන දේ අල්ලගෙන ජීවත් වෙච්ච ලෝකේ මේ නාස්තිකත්වයට තියෙන බය අවකාශයට තියෙන බය ආකා මේ හිස්තැනට තියෙන බය නිසා විඥානයේ කතා ගොතලා හෝ ඇතිදේ වාස්ති අවස්ථා වාසිය අරගෙන අපි මේ ආස්තිකත්වයට බඳිනවා එයිසා මේ විඥාන ඡායතනය තේරුම් ගත්ත කෙනා පිළිබඳව විශේෂණය කරපු බෞද්ධ නිකායත් තියෙන එකට කියනවා යෝගාචාර කියලා විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කිය. එයා කියන මුළු ලෝකෙම විඥානයක් හදන විඤ්ඤාතියක් විතරයි. ඔබට ඕනේ නම් මේ පාළතේ නැත ගන්න ඔබට හිතලා හද්ද ගන්න පුළුවන්. හිතලා රූප ගන්න පුළුවන්. හිතලා අනාගතය ගැන හිතලා තක්කු මුක්කු කරන්න පුළුවන්. අතීතය ගැන හිතලා තැවෙන්න පුළුවන්. ඒ සියලුම විඥානයේ විසින් ගතනද විඤ්ඤාති. මේක හරියටම හීන ලෝකයක් වාගේ, හරියටම මිරිඟුවක් වාගේ. ඒ නිසා ලෝකයේ කියන්නේ විඤ්ඤාති මාත්‍රයක් පමණයි. ඔබම වාගත්ත ලෝකයක ඔබ ජීවත් වෙන්නේ ඒක නිසා ඔබට පේනවා නම් මේ ලෝකේ සුන්දරයි කියලා ඒ විඥානේ ඒ වෙලාවේ චිත්තක්ෂණේ සුන්දරයි ඒකට ලෝකේ සුන්දරයි. ඔබට හිත නරක වෙච්ච වෙලාවේ මුළු ලෝකෙම පැංගිරි. ඇඹුලයි. ඒ වෙලාවේ හිත නරක වෙලා තියෙන නමුත් අපි හිතන්නේ නේ මගේ හිත නරක කරුවේ ලෝකේ කියලායි අපි කියන්නේ. බුදුජානක නොකිය කියන උඹයි ලෝකේ නරක කරන්නේ. ඒ නිසා රාජා භවතු ධම්මිකෝ කියලා කියන රජුට ඇතුළු රටවැසිය හොඳට හිත පවත්වන නම් කාලයට වෙයි වහිනවා. දුර්භික්ෂ නැති වෙනවා. රජුරොත් ඇතුළු මිනිස්සු එක එක කාකොට වැටෙනවා නම් අකල්වැස් බහිනවා විස්තුගුණේ වෙනස් වෙනවා. ඒක නිසා මනස සකස් කරගත්තොත් ලෝකේ හදනවා කියන එක දීසි. ඒක තේරුම් ගන්න විඥානං ඡායතනේ විඥානයේ තියෙන මේ නපුරු ආස්තිකයට අදින ගතිය දකින්නවා කියන එක බුදුරජාණන් වහන්සේට මිනිස්සු දොස් කියන්නේ බුදුහාමරෝ නාස්තිකවාදී. අඛිරියවාදී කියලා. නැති දේ හොයන්න හදනවා නැති දේ අගය කරන්න හදනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නිර්මාණශීලීත්වයක් ගැන ප්‍රගතියක් ගැන කතා කරන්නේ නැති අඛිරියවාදී නාස්තිකවාදී කියලා දොස් කියනවා. බුදුහාමුදුරු කියනවා කෙලෙස් පැත්තෙන් බැලුවොත් ඔබ කියන කතාව ඇත්ත. තියෙන හරියක් තියෙන කෙලෙස් නම් මම කියනවා කෙලෙස් නැති එක හොඳයි කියලා. නමුත් මිනිස්සු ඊතන තියෙන හරියක් තියෙන්නේ සැප, පෝසත්කම්, වස්තු ආයෝජනය කරන දේවල් කියනවනම් නැතිවීම දුකක්. දැන් ලෝක දර්ශනේ පෙන්වන්නේ මුළු ලෝකෙම පිටලා තියෙන දුකක කියලා. සම්බේ සම්බේ සම්බෝ ලෝකෝ දුක්ඛේ පටිච්චිතෝ. ඉතින් ඒක තේරුම් ගන්න විඥානං චායතන තේරුම් ගැනීම සහ සියලු ලෝකයේ සියලු දේවල් දුක්සහිතයි කියන එක තේරුම් ගන්න අපේ මනසට කොන්ද පණ නැහැ. අපි හිතන්නේ නැහැ මේට වඩා සල්ලි ටිකක් තිබුණා නම් වැඩේ හරි. අපිට මේට වඩා ලාභ සත්කාර සම්මාන සිලෝක තිබ්බනම් අතමිට කාශිපණ හොඳ හැටි තියෙනවා නම් හිතගෙන මම දිව්‍ය ලෝකෙම වන්නම් කියලා මම පුංචි කාලේ සින්දු කියලා කියනවා. ඒක තමයි ඔක්කොම හිතන්නේ. ඔක්කොම හිතන්නේ මේට වැඩිය මට මේ රුපියල් වෙනකොට ඩොලර් තියෙනවනේ. හා කිසි කතාවක් නැවට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා. නමුත් සර්වඥාන්ස කියන එක සර්පයෝ ඒකනේ සැප තියෙන උඹේ අතේ උඹේ මනස හොරගෑනියක් ඒක හොරමිනිය නිකන් බලන්නේ කොයි වෙලාවෙ. ආස්තිකත්වයේ දිහා බලන්නේ නමුත් නිවන තියෙන නාස්තිකත්වයේ තුල අවකාශයේ තුල ඒක පිළිගන්න හිත හැරෙනවයි කියලා කියන්නේ හිත අපපතිච්චිත වෙනවා. හිත අනිදස්සන වෙනවා. විතර පදනක් නැති කෙනවා ඒ නැති කීමටයි භාවනා කරන්න කිව්වොත් මං හිතනවා උඟ දෙනෙක් බුද්ධහකට විරුද්ධ වෙයි කියලා. ඇත්තටම ලෝකෙ උඟ දෙනෙක් විරුද්ධයි. ඒ වීඩියෝට නෙවෙයි හොඳට තේරුම් ගන්න තියෙනවා මොකද බුද්ධහගමේ මේ ආකාසානං ඡායතනෙ දා විඥානං ඡායතනෙ හරහා මේ කෙලෙස් වලින් හිස්තනක් කරන්න පුළුවන් බව පෙන්නනවා ඒක තියෙන බවක් පෙන්නනවා අගේ කිරීමයි ප්‍රශ්න තියෙන්නේ. අන්න ඔබ තේරුම් ගත්තට පස්සේ හිත අකින්චඤ්ඤාය කරනවා කිසිත් නැති කරගන්න. ආස්වාද ප්‍රසාර නතරච්චා යෝගාවචර හිනවා කිසිත් නැහැ කියලා. කිසිත් නැත්නම් ඊට පස්සේ තට්ටු තුනක් පල්ලෙහාට බහින්න ඕනේ. අකින්චඤ්ඤායතන කියන්නේ යට රූපයක් අල්ලන්න ආසාවකුත් නැහැ. යා දන්නේක නැති වෙන බව. නාමයක් අල්ලන්න ආසාවකුත් නැහැ. යාර මොකද රූප නැතු නාම ඉන්නේ නැහැ. ඉතින් ඒ නිසා බලන්නේ කිසිත් නැති තරු දිහා බලන්නේ නැතුව අවකාශයේ දිහා බලන්න ඉගෙන ගන්න. ඒක මේ විපස්සනාදී තේරෙන්නේ භාවනාවේ පාට බ්ලැන්ක් යනවා. සමහරවිට මතකේ නැති වෙනවා. මේ වෙලාව මං හිටියද නැද්ද ඉඳගන්ද හිටගන්ද කියලා ඒ කියන්නේ සංඥාව මේ බොට්ටබා සූත්‍රයේ උදාහරණ කියනවා මෙන්න මේ විදිහට ඒ අරූපී ප්‍රතිලාභය ලැබුණාට පස්සේ සංඥාව බිඳුවට බහිනවා නැත්නම් නොදැනෙන මට්ටමට ගියාම උදාහරණයකට නමක් දෙනවා සංඥාග්ග කියලා. සංඥාව යන්න පුළුවන් අන්තිම අඩු ලංසොට බසනවා. බැස්සුවට පස්සේ මම වෙමි කියන එක නැහැ. මම වෙන කෙනෙක් එක්ක සංසන්දනයක් නැහැ. ආශා කරන දෙයක් නැහැ. තණ්හා මාන දිච්ච නැහැ. හැබැයි එතන හරි බය එලවන සුළුයි පළවෙනි වතාවට ශ්‍රද්ධාව නැති කෙනාට, ලෑස්තිලා ගියේ නැති කෙනාට මිත්‍යා දෘෂ්ටිකය. ඒකයි බුදුහාම කියන්නේ පොට්ටපාදරේ කල්ලන්න බෑ කියන. අල්ලන්න බෑ කියලා නෑ කියන එක නෙවෙයි. තියෙනවා බය. ඒක තමයි බෞද්ධය තුලක් තියෙන්නේ. බෞද්ධයාට ඕන කරන්නේ දාන දීලා දිවි ලෝකයක්. දිවි ලෝකේ චාතු මහරජිකට වැඩි හොඳ යාමේ යාමට වඩා තුසිත තුසිත වන්දයි කියලා එක එක එක එක මට්ටම් හදා හදා ජීවත්. ඊට පස්සේ කියනවා ඊටත් වැඩි හොඳ බ්‍රහ්ම ලෝකේ කියලා. අනේ Hindu ආගමට හේතු වෙනවා. එක්ක දේවවාදී එක්ක බ්‍රහ්මවාදී. ඉතින් මේ ඔක්කොගෙම කරන්න දන්නේ අපි මේ ආස්තිකත්වයේ තුල නිවන හොයන පට්ටවල් බොරුව නිසා. අබුදුහාර පෙන්වන ආකාසානං ඡායතනෙ හොඳයි. ඊටත් වැඩිය හොඳයි විඥාණය කරන මේ ඇති දෙයක්ම වල ඇති දෙයට හිත බඳන ගතිය දැකපන් මේ දෙකම ඇලුව දාස ඕන යන අකින්චඤ්ඤායතෙන්ට ඒකට යෝගාවචරය කියන්නේ මම ඉඳපු ගමන් භාවනා කරා ටිකැස්සිලා බලනකොටයි දන්නේ මම කොච්චරලා හිරියක් දන්නෙත් නැහැ නිමිත්තකුත් නැහැ අරමුණකුත් නැහැ මතකෙකුත් නැහැ. හැබැයි හොඳටම දන්නා මැරිලත් නැහැ කියලා. ඉරියව්වත් පවතිලා තියෙනවා. ඒ කියන්නේ සංඥාව ගෙනිනවා ඒ මට්ටමකට. ඒ තාම සංඥා ඉවර කළා නැහැ. සංඥා නිරෝධයකට ගිහලා නැහැ සංඥග්ගයට යනවා. මේක ගොඩාක් සූත්‍ර කරන්න දේවල් තියෙනවා. ඒ සුද්ධ කරන්න සුද්ධ කරන්න යෝගාචරයට තේරෙනවා මිනිස්සෙක් Tamange මනස මේ විදිහට අඩියට ගන්න නැතුව මේ මතු පිට තියෙන පාවෙන පොරොප්ප කැලිත් එක ජිෆෝන් කැලිත් එක දෙල්ලම් කරගෙන ඉඳලා මැරිලා ගිහිල්ලා මමත් මිනිස්සෙක් කියලා කියනවා තරම් විහිළුවක් ඇත්තේ නෑ. මේ තරම් මේ ගැඹුරු මට්ටම් තියේදී යායක මවකුත් තියේදී ප්‍රතිපදාවකුත් තියේදී තේර ඥානෙකුත් තියේදී ඒක අවස්ථා පැන්නේවල කියනවා ක්ෂණය පන්නගත්තයි. ක්ෂණය උපදිනවයි කියලා කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ ලදලද අවස්ථාවේ එක්ක ඕලාරික ආත්මභාවයේ තේරුම් ගන්න ඒක පතුරු ගාලා අයින් කරන්න. තේරුම් අරගෙන පතුරු ගාලා අයින් කරන්න. ඊට පස්සේ මනෝමය ආත්ම භාවයේ තේරුම් අරගෙන වතුර ගහලා අයින් කරනවා. ඒක කරඬුක දෙල දැම්පත් කර වැඳ වැඳ ඉන්න නෙවෙයි. එතකොට ආව වෙනවා අරූපී ආත්ම භාවය. ඒකත් වතුර ගහලා අයින් කරන්න. අයින් කරාට පස්සේ යාට මේ කියන සංඥාග්ගයට යන්න බුණා. ඒකට බුදු හිතට සම්බන්ධීකරණය වෙනවා. එතකොට ආර්ය විවහාරයේ තියෙනවා, ආර්ය වාසයේ තියෙනවා, බ්‍රහ්ම වාසයේ තියෙනවා, තථාගත වාසයේ තියෙනවා. ඉතින් ඒතකොට දරුවත් යන දෙකනවා. එයා ඉන්නේ ආර්ය විහාරයෙන් විහරති. බ්‍රහ්ම විහාරේන විහෙරති තථාගත විහාරේන විහෙරති කියලා. ඉතින් මේක භාවනා ලෝකෙදී කිටි කිටි වශයෙන් ටික ටික වශයෙන් ක්ෂණ ක්ෂණ වශයෙන් ලබනවා නම් පේනවා මේ මනසට මේ ජීවිතේ වැඩක් ගන්න පුළුවන් කියලා. නමුත් මේ දකින්නකොට බය වෙනවනම් මේක දකින්නට හිඳාලි දානවනම් මේක දකින්නට අරමුණු හිතට දාගන්නවනම් අපනෝල් බඳිනවනම් සෙත් කවි කියනවනම් ඉතින් ඕකට මිත්‍යා දෘෂ්ටි කියන දෙයට මොකක් කියන්නේ? කොතන මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඒ නිසා මිත්‍යා දෘෂ්ටි එක එක මට්ටම් තියෙනවා. අපි ප්‍රධාන වශයෙන් කියනවා මුස්ලිම් මිනිස්සු දැකලා මිත්‍යා දෘෂ්ටි කියලා. කතෝලික මිනිස්සු දැකලා කියන්නේ ඒ විශ්වමයට බාධා කරන කියලා. මේ අරෝපී ආත්මභාවයට බාධා කරන කිසිම කතෝලික මිනිසෙකුට බෑ. කිසිම මුස්ලිම් මිනිසෙක් කරනවා නම් කරන තමන්ගේ අවිද්‍යාව විතරයි. තමන්ගේ තණ්හාව විතරයි. මේ ශබ්දයෙන් සඳහන් කරලා දෙනවා තොට නිවන් දකින්න ඕන නම් අම්මයි තාත්තයි මරන්න ඕනේ. අම්මා කියන්නේ තණ්හාව, තාත්තා කියන්නේ අවිද්‍යාව. මෙතෙන්දි පේනවා මෙතෙන්දකම් යන්න බොහෝ දෙනෙකුට පුළුවන් ඥාන ප්‍රතික්ෂේප කරන එක තමයි අපේ දින විද්‍යාව. ඒ වෙනුවට රූපී දේවල් අල්ලන්න කරන්න පුළුවන් දේවල් වල තණ්හා කිරීම නිසා අර අකින්චඤ්ඤායතන කෙලසෙයි. ඉතින් මේක පුරුදු කරාට පස්සේ හොඳට පුරුදු කරාට පස්සේ යම් ප්‍රමාණයක් සංඥා තිබුණත් හුදු සංඥා පමණයි. ඒව නැති වුණත් නැතුනේ සංඥා පමණයි. සාටිකක් තිබුණත් එකයි නැතත් එකයි කියන තමයි නේව සංඥා නා සංඥාය කියලා කියන්නේ සමත ක්‍රමයේද විපස්සනා ක්‍රමයේද බුද්ධ ඥානසේ පෙන්වන්නේ සැප තිබුණත් දුක තිබුණත් නොසලෙන මනසට. ලාභේ තිබුණත් පාඩුව තිබුණත් නොසලෙන මනසට. යසස තිබුණත් ආයස තිබුණත් නොසලෙන මනස මේ විදිහට අස්ලෝක ධර්මේ කම්පා නොවීමට නම් මේ ආත්ම භාව තුනම දිගේ හිත බස්සලා බස්සලා බස්සලා කෙලස් විෂ මරලා ඒ සද්ධා විදියේ සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම වල බල පෙන්නලා කෙලෙස් භාගයට මරලා තියාගන්න ඉන්න. මරන්නම හොඳයි. දෝෂි පැටියා මේ පැටවුන්ට කණ්ඩ දෙන්නේ භාගයට මරපු මිනිහගෙන. මරලා ගෙනත් දෙන්නේ නැහැ. මරලා ගෙනත් දුන්නොත් උන්ට බෑනේ. පුරුදු කරන්න බෑනේ. ඒක නිසා භාගයට මරව මිනිහත් එක්ක පැටව සෙල්ලම් කරනවා බුදුහාමුදුරුසා බුද්ධ පුත්‍රයෝ. කෙලෙස් එක සෙල්ලම් කරන්නේ බය වෙලා නෙමෙයි. දන්නවා එයාගේ බල මරලා තියෙන්නේ කියලා සම්පූර්ණ මන්නේ සිද්ධ වෙන්නේ පරිණිරවාණය. නමුත් මේ බොට්ටපාය සූත්‍රයේ මේ අපි කතා කරන හරියේදී මේ දන්න කියන කවුරුත් නොදන්න කියන කවුරුත් මේ ආත්ම භාව තුනක තමයි මට්ටම් පවත්න්නේ. අන්නේ ආත්ම භාව තුන දන්නේ නැති කෙනා අමු මොඩයක්. මොන විදියෙන් අත්වට ගන්න බෑ. දැනගෙන පොතු අරින මිනිහා තමයි ප්‍රතිපදාවක් කරලා කියන්නේ. ඒ නිසා මේවා දැන ගැනීම මිත්‍යා දෘෂ්ටි නෙවෙයි. මේවා දැනගන්නේ රෝගයක් නැතිකරන්න රෝග නිర్ణය කරන්න ආසේ. ඒ නිසා මේ රෝග නිర్ణයට කිසි කෙනෙක් උදව් කරන්නේ නැහැ. අපේම තියෙන මේ අකමැත්ත දැනගන්න කැමැති නැති ගතිය පොට්ටපාදෙකෙ තිබුණා නමුත් දෙවෙනි වතාවේ බුදුහාමුදුරු පොට්ටපාදෙට බලාපොරොත්තු ඇති කියලා කියලා දෙනවා මට හිතෙනවා පොට්ටපාදෙට නෙමෙයි අපිට කියලා දෙන්නේ කියලා. ඒ නිසා හැම කෙනෙකුටම Taman ඒ කරගෙන යන වැඩපිළිවෙලට මෙව අහලා හැම කෙනාම මගේ ඉන්නේ ඊගාව කට්ටම් පන්නන්න. කට්ටේ පන්නන්න පන්නන්නේ සංඥාවක් අල්ලන්නේ සංඥාවක්. හැබැයි අල්ලන සංඥා තිබුණු සංඥාකදී assume නම් අපි පොට්ටපාද ජීව පණිවිඩය තේරුම් ගත්තා වෙනවා. එනිසා ඒ විදිහට සියලු දෙනාට පාර තියෙන කටෝකුල් අයින් කරගෙන පාර ඍජු කර ගැනීමට මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ 30 වෙනි ධර්ම දේශනාව නිමාසට කරනවා සියලු දෙනාට සනසීම දා වේවා. හොඳයි අපි මේ සාමාන්‍යයෙන් මේ ධර්ම දේශනාව ඉවරනා පස්සේ ඒ වෙලාවෙම පොඩක් වෙලා ගන්නව සාකච්ඡා කරන්න දන්නේ නැති දෙයක් තියෙනවා නම් අපි අතු කරගන්න ඒ නිසා කාටද අවශ්‍ය නම් වෙන මොනවාරි කියන්න කරන්න මේක අවස්ථාවක් කරගන්න කියලා මම කර්ණාන් ඉල්ලා සිටිනවා. සංඥාවල තියෙන අවස්ථාව නිදිමතේ ගමන් කරගන්නේ. මුන්නේ ඒකෙදී නිින්ද පිළිබඳව කතා කරන සර්වඥාන්සේ කියනවා නිින්ද පිළිබඳව වතුර කොණ්ඩ කියලා කණින් අදින්න තියෙනවා මූණ අත ගන්න කියලා තියෙනවා මිනේ කරන තියෙනවා. ඉස්සල්ලාම කියන්නේ මොකද්ද බුදුරජාණන්සේ නිින්ද පදනකට මේ සංඥාව අල්ලන්නේ. අපි මේ සංඥාට ප්‍රිය කරනවා. ඒකයි අල්ලන්න බෑ. නිතිමතරේ සංඥා අපිට දන්නේ අම්මා අප්පාවත් දීපු නැති හොඳ ජොලියක් පොඩ්ඩක් පොඩි නැප්පයක් දාලා දෙන්න වැඩේ කියලා ඉබ්බයි ආවගේ අටන දන්නවා. ඈ මොකද වෙන්නේ? ෆයිට් එකක් දෙන්න එපා. ෆයිට් එකක් දෙන්නම් අන්තිම වෙලාවේදී ෆයිට් එකක් දෙන්න එපා. මිනිස්සු චිය කරන වෙලාවේ. ඒ නිසා ඉබ්බා එතෙන්ට යනකම් පොඩ්ඩක් නැප් එකක් දාන්න. ආවා. නැප් එක දැම්ම ඌ එතන ඉබ්බා වාහන ගාන ඉල්ල දිනන කොටයි ආවට තේන්නේ ඉබ්බා දෙලා මම නිින්දේ. උගාක් ස්මාර්ට් වෙන්න කට්ටිය ඕම තමයි වෙන්නේ. කකුල කැඩිච්ච එක කන්ද නගිනවා. කකුල් දෙකම තියෙන එක උට නගින්න බෑ. නිසා අපිට ගමනක් යනකොට පොඩි හිගියලක් තියෙනවා. මේ කරදරයක් තියෙනවා අවදි කරලා තියෙන නිසා දත එකක් වක් හදාගන්න. නිින්ද යනවනම් ඉහිකක් වක් හදාගන්න. දැන් නියමිතතාවක් හදාගන්න නිින්ද යන්නේම නැහැ. ඒසර කියන භාවනා කරන විදිහ දත එකක් කොහොමද? නියමිතතාවනේ. ඉහිකක් කොහොමද? ඉතින් දන්නේ නැහැ ඉහිකක් කොහොමද තියෙන ආනිසංශය. ඉහිකක් කොහොමද ආනිසංශය මොකද නිින්ද නැහැ. බරපතල ප්‍රශ්න බොහොම සරල උත්තරයක් දී. ඒක තියෙනවනේ කියනවා අයියෝ ඕනේ ලෙඩක් තිබුණාට කන මේ දත් එකක්ම නැත්තම් අප්පා ඒක තමයි භයානකම ලෙඩේ කියලා ඊට පස්සේ දත් එකක් කොට මරනවා. ඒ කිව්වොත් මේ විශේෂකක් මට නම් ඕනේ ලෙඩක් තිබුණා කන මේ විශේෂකක්ම නැත්තම්. මේ විරිත්තාව නැත්තම්. ඉතින් කෝකෙන් හරි කරලා නිින්දට අවශ්‍ය දෙනවා මම හොඳ නිදර්ශනයක් කියන්නේ. මේ බ්‍රහ්මචින්ද බණහනවනේ මෙතන ලෝදානික බණ. ඉතින් කටි අහලා තියෙනවා මේ අඟහරුවද? දානකොට අලි කචල් බනවල කූණු ගෑ ගන්නවා බන නතර වෙනවා නතර වෙච්ච ගමන් කට්ට දිතුලගෙන බලන්න චික් හරි සවුත් කැසට් එකක් හරිනා රෙකෝඩින්ගුත් හරිනා බර්ඩ් බණ යනවනේ 160ක් දුකි හොඳ ලස්සනට බණ යනවා මමත් ඉතින් වරින් වර ඉඳලා බලනකොට සියල්ල අංග සම්පූර්ණව බලදොයි මේ මුස්ලිම් නෙමෙයි මේ කතෝලික නෙවෙයි මේ හුද්ද බුද්ධ ආගම. ද උනන්දු ගත්තේ මෙතන ඇති මාත් එක්ක ඇවිල්ලා මට දාගෙනවා කැසට් එක දාලා දුන්නා ඉන්ස්ට්‍රක්ෂන් කැසට් එක. ඒකල ආයතරයක් අහනවා මම ඇයි කියලා බාන්න බාන අහගෙනකොට නෙමෙයි කියන්නේ. මම ගතර දෙන්නෙම නෑ. බඩ අහන්න නැතුව භාවනා කරතියි. ඊට පස්සේ ඇවිල්ලා උතර භාවනා කරලා ලස්සන රිපෝට් එකක් දුන්නා කීයේ. මේක කියන්නේ මහවරයි කියලා. නින්දර කියන්නේ මහවරයි කියලා අංක ශබ්ද නැති, ලෙඩ නැති සියලු පරිසර හමුනා පස්සම නින්ද යන්නේ. ඒක ඉතින් ඔක්කොම හදලා දීපු gediye පිටිම හොරකම් කරනවා. තමයි දැන් අඳුරගන්න මේක යම් දැන් ඔය සමානක් වෙලාවට ඔය දැස්ලා නැගිනකොට අපිට තේරුම් ගන්න බෑ අපි මේ හිතේ නින්දද එහෙම නැත්නම් ඒකට උත්තරයක් තියෙනවා. ඒක නෙමෙයි මම මේ කරන්නේ. ඒකට උත්තරේ මොකද? නින්දට යටෙන්නේ ඉස්සලා නින්දෙන් පස්සේ නම් Taman සතිය නම් ඉන්නේ, අරමුණේ නම් ඉන්නේ, නිමිත්ත නම් ඉන්නේ, නින්ද නෙමෙයි. ඒක උරුකුසෙන් ඇඳලා හරිම ඇදලා චීස් කැල්ලක් කපලා පෙන්නන වගේ පෙන්නනවා. වැටෙන්නේ ඉස්සලා සිටි ආනපාන සතිය. අවදි වෙන්නේ ආනපාන සතියෙන් නම් මේක නින්ද නෙමෙයි, මේක සංඥා නිරෝ සංඥාගියක්. ආනපන්ට නැති වෙලා හිතනන්නත්තර වෙච්ච වෙලාවක නින්දට වැටලා අවදි වෙන්නේ නන්නත්තර හිතකට නම් කෙලස් නින්දා. ඒ කල්ලන එක හරි ලේසි ඒක නිසා නිින්දෙන් අවදි වෙච්ච ගමන් කලබල වෙන්නේ නැතුව බලන්න ඕනේ මම දැන් බොහොම ලේසියෙන් පහසෙන් මූල කර්මස්ථානට යන්න පුළුවන් නම් නිින්දක නෙවෙයි ඉඳලා තියෙන්නේ. අමාරු නම් නැවත මූල කර්මස්ථානට ගන්න ආයෙ හෙලම නන්නත්තරලා. ඒ නිසා ඒ ඒක නෙවෙයි මේ අපි කතා කරන්නේ. මේ කතා කරන්නේ අපි නිින්දට තියෙන ප්‍රිය ගතිය. ඒ සංඥාට ප්‍රියයි. වෙනස් කියනවා මේ සංඥා වෙනස් කරපන් කාරණා නමයක් විතර කියන පචලයමාන සූත්‍රය. ඉස්ලාම එක තමයි නිජමත එනකොට මේ එන්නේ නිජමතටයි කියලා දන්නවනම් නින්දයක් නැහැ. අපි ජීවිතේන ඇබ්බැහි. කිසිම ඇබ්බැහියක් නැතර කරන්න බැරි නෑ. ඇබ්බැහියට හැරෙනකොටම දන්නවා. අපිලා තියෙන හැරෙනකොට ඒකට ප්‍රිය කරනවා. ටිකක් යන්න දීලා ලොකු වුණාට පස්සේ කියනවා දැන් කොහොමද කඩාගන්නේ කියලා. ඒක තාත් ගෙදර පොඩි දරුවෙක් පොඩි කොල්ලා කාලේ ඉස්කෝලේ යනකොට පැන්සල් හොරකම් කරන යනකොට අඩිකෝඩු හොරකම් කරනකොට ළමයිගේ හොරකම් කරනවම අම්මා බොහොම කරු කරලා තියෙනවා. පැන්සලයි හල්ලි දිලා අරන් දෙන්නේ නැහැ. ගොල්ල හම්බ කරගන්නවනේ. කොහොම ඉඳලා ඉඳලා මේක මද ආවි හොරෙක් වෙලා. හොරෙක් වෙලා අන්තිමට ගිහලා මිනිමරමක් සිද්ධ වෙලා මේ මරණ දඬුවම් වෙලා දැන් වද වටබල් දාගෙන වඩ පෙර ගහගෙන වීජ මැදින් අරන් යනකොට පිටිපස්සෙන් අම්මා අඬා අඬා එනවලු පුදුමාකාර විදියට. ඉතින් ඇතුළේ වල පව වුණාට පස්සේ අර මිනිවරු අද්දක පිටිපස්සේ බැන ඉන්න ගමන් කිව්වලු මේ වදකයාට කිව්වලු මේ ගිනියන වදකාකාරයකට මට අම්මට පොඩි දහසක් කියන්න තියෙනවා ඉච්චරයි අවධාන කැමැත්ත කියලා ඊට පස්සේ මේ මිනිස්සු කල්පනා දැන් රජුරණ පේන්නේ නැහනේ අද්දක වැඳලානේ කියන්නේ ඔක්කොම වදකියොත් වට කරලා තියෙන කමක් නැහැ කියලා ඉතින් අම්මයි කන ළඟට ගිහලා කන හයියෙන් හපලා කෑවා ඒක තමයි මම මැරුවේ අර පැන්සල හොල්කම් කරන වෙලාවේ මට කියලා දුන්නා නම් මේක වැරදි කියලා මේ මිනිමලට උඹ ඒක අනුමත කළා. පැන්සලක් නේ ඉරේසර් කෑල්ලන්නේ අඩිකෝදුවකට කමන්නේ. අඳුරක මදායිලෙන් කියලා මිනිමෙට ගුණාට පස්සේ අම්මා විලා අයියෝ මගේ බුදු පුතේ උඹ අඬනවා උඹ මැරෙනවා කියලා. අරුවිල කන කාලා තෝතම මරන්නේ කියලා කියනවා. ඒ බුදුහාම කියන්නේ ඉච්චර තමයි. කිසිම වැරද්දක් නැහැ මුලදී. ඒක නිකන් දෙල්ලමක් කියන්නේ. අවුරුදලයක් කියන්නේ අලල්ලා ඒක ඉතින් හොඳයි නරකයි දෙකමනේ. භයානකම දැන. ඒතෙන් තමයි සංඥා වැඩ කරන්නේ. නිත්‍ය වැරද්දක් බාටපත් වෙනකොට වැරදි කියන එක අලුගෝසලටම තේරෙනවා. අපිට තේරෙන්න ඕන මේ පොඩි දේ පටන් ගන්න දැන. පටන් ගන්න දැන ඇල්ලුවාම මේකෙන් කරන්න පුළුවන් ඕන එක. සංඥා දින වටනාකම ඒකයි. සංඥා මට්ටමට ගියාට පස්සේ තමයි කඩනවා කඩන්න පුළුවන්. චිත්ත මට්ටමට ගියාට පස්සේ බුදු කෙනෙකුට කඩන්න බෑ. දික්ක මට්ටමට ගියාට පස්සේ බුදුන්ටත් බෑ. සංඥා මට්ටමේ ඒ නිසා අල්ලගෙන ඉන්න ඕනේ මට සංඥා තේරෙන්නේ මේ ඇසුරු කරන එක නහරා තමයි. ඇසුර නැත්තම් සංඥාව අල්ලන්න බෑ. වැරද්ද නැත්තම් සංඥාව අල්ලන්න. ඒ නිසා හැම වැරද්දකම හැම ඇසුරකම ඒෂෝ පැත්ත කරලා ගල් වෙනක කියලා භාවනා කරන කෙන අමු පචයක් කරන්න බෑ. සංඥා අල්ලන්නේ කොහොමද අපි ගැතුම නැතුව. ජීවිතේ නිසා උනට සමාජශීලී වෙලා සංඥා වැඩි කරගන්නත් බෑ. ජීවත් වෙන්න ප්‍රමාණව සංඥා ටිකක් එන. ඒක සත්‍යයට යට කරගන්න පුළුවන්. පරිසරයක ඉඳගෙන ඒ සංඥා ටික දිරෝ දිරෝ වැඩ කරනවා. නැත්තම් අත්තිකලමතාවයකට යනවා. නැත්තම් කාමසුකල්ලිකාණයකට යනවා. ඒකෝට එක තැන කරකැවෙනවා. ඒ නිසා අපිට පරිසරයත් ඕනේ නිවන් දකින්න. අපිට මුල කර්මස්ථානයක් කියනවා ඒක මුල කර්මස්ථානයේ පේන්නේ නැත්නම් මේ සංඥාවක් නැත්නම් බුදුමතක් නැත්නම් සත්‍ය තේමනම් හිත කොහෙද පවත්තන්නේ? විචාර බුද්ධාන කරන කර්ම දෙකකින් සතුට වෙන්නේ කියලා. ආතන දැන කියන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ප්‍රතිපදාවේ ඉන්නවා කියලා සතුට වෙන්නේ කියනවා කෙලෙස් අඩුයි කියලා සතුට වෙන්නේ. ඔච්චරයි මට කරන්න පුළුවන් මේ ජීවිතේ. ඔය ඉන්න ප්‍රතිපදාව ඔක අහම්බයක් නෙවෙයිනේ ඔය. ආගිමෙట్లా වෙන දෙයක් නෙවෙයිනේ ඔබ. ප්‍රතිපදාවනේ දෙක කෙලෙස් අඩුයිනේ. අනං කළ බාධාෙන් ද රාගිනා ද්වේෂනා මොන ඊකට අල්ලනවනම් අල්ලන්න ආන්නේ ආය කෙලෙසයක් ඉල්ලන්න වෙයි. දැන් මේක ප්‍රතිපදාව දන්නවනම් මේ කෙලෙස් නෙවෙනවනම් දැන් ඊට පස්සේ මොකද්ද එහෙනම් කරන්න ඕනේ කියලා කිව්වොත් මොකද්ද ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ? මේක ළමං ඉන්න ප්‍රතිපදාව. ළමයිනේ කෙලස් අඩු තැනකට. ඒ බව දන්නවනම් මොකද්ද ප්‍රශ්නේ? කොහොමද ප්‍රශ්නේ වරණගන්නේ? ඊගාවට කියනවා කියන ප්‍රශ්නයක් එන්නේ නැහැ. දැන් මේක මේ අම්මට අපට හම්බෙන්නේ මේ సంతානේ හම්බෙන්නේ බොහොම වටිනා මොහොතෙන් හම්බෙච්ච දුව වෙනක් වගේ. ඊට පස්සේ මම ඊගාවට යන්න ගියොත් ආයෙ මොහොතට වැඩි. ඉතින් හිටපන් ටිකක් වේලෙනකන් හිටපන්. මට ඉන්න දෙන්නේ නැහැ විඥානේ ඉල්ලනවා ඊගාවෙක. අපි කිරසේ විඥානේ පැත්ත යන බුදුහාමුදුරුවෝ අයින් කරනවා. ආය සංඥා ගොඩක් දාගන්නවා. නිමිත්ත කියන්නේ සංඥාවක්. අරමුණක් කියන්නේ සංඥාවක්. අපිට සංඥා නැතුව ඉන්න බෑ. විඥානේ කියන්නේ මට ගණන්නේ සංඥාවට ගණ දෙයක විතරයි මම කරන්නේ කියලා සංඥාවල වලට දැන දෙනවා. ඒකට විඥානේ ඉබේම ජාම බේරෙනවා. ඒක කාටද ඡන්ද දෙන්නේ? කාටද කුප්පුව දෙන්නේ? කාටද කඩුව දෙන්නේ? සංඥාටමයි. මමයටමයි. මාන්නයටමයි. තෘෂ්ණාවටමයි. නිසා එතන ගියාට පස්සේ ප්‍රශ්නේ හරියට වර්ණකා ගත්තොත් ප්‍රශ්නේ තුලම පේන කොච්චර වංචනිකද කියලා අපේ හිත අපේ හිත කොච්චර කෙලෙසි ඉල්ලනවද සංඥා ඉල්ලනවද දන්න දේවල් ඉල්ලනවද කියලා බැලුවොත් කැතයි කියාගන්න බැරි තරම් ලැජ්ජයි. හැබැයි බුදුහාමුදුරුවෝ දීතුල දීතුලා ඉන්නවා. නැන්ද කියන මේ වෙලාවේ කෙලෙස අඩු කරගත්තේ කී අඩු කරගෙනම ඵලයන්. ඒ වගේම මේක පట్టල කරගන්න. මේක ප ဋ ාණය කරපන් සතිප ဋ ාණයයි කියන්නේ විඥාන ප ဋ ාණය නෙවෙයි. සංඥා ප ဋ ාණය නෙවෙයි සති ප ဋ ාණය. ওই ප ဋ ාණයට ලෑස්ති වෙන ගතිය තමයි. හොඳයි අපි මෙතනින් සමාප්ත කරනවා විනාඩි 15ක් ඉස්සක් කරන් තියෙන සාකච්ඡාවට. ඉතින් අපි තාතාදී ගාථා රචනා කරලා දේශනා සචිවරසින් වාසතාංක ittakaacammi nandataṃ puññ sampadaṃ sabbhi devānumodantu sabba sampatti siddhiyā ittakaacammi sambataṃ puññ sampadaṃ sabbhi bhūtānumodantu sabba sampatti siddhiyā ittakaacammi sambataṃ puññ sampadaṃ sabbhi sattānumodantu sabba sampatti siddhiyā ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගාමිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගාමිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගාමිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු නං කරං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 රතං සමාගමෝ හෝතු ධානිපාලපත්ති ඉමිනා පුඤ්ඤ කම්මේනේ මාමි බාල සමාගමෝ රතං සමාගමෝ හෝතු ධානිපාලපත්ති සාදු සාදු